ධර්ම දේශනාව පවත්වනු ලබන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

සෝ බික්කු ජහාතියෝර පාරං උරගෝ ජින්න මිවතචං පුරාණං තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද නම් වෙනි දවසට එනත නම් වෙනි ධර්ම දේශනා වාරයටයි එළඹිලා තියෙන්නේ. ඉතින් අපි මේ තාක් ධර්ම දේශනා 8ක් ඒ උරග සූත්‍රය මුල් කරගෙන දේශනා කරගෙන ආවා. අපි ඊයේ වෙනකොට ඒ අනුශේ කෙලෙස් පිළිබඳවට යනකම් අපේ ශක්ති ප්‍රමාණයට පුළුවන් තරම් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ ගැඹුරට බැස ගැනීමක් අවබෝධ කරගන්න උත්සාහ කරා. ඉතින් අද මේ පුරක සූත්‍රය අපි ගන්න ආදාන්නේ 15 වෙනි ගාතාව ඒකදී මේ යන විවරණ මාර්ගයට අමුතු ඒ වගේම බොහොම විචිත්‍රයි වගේ වැඩගත් කොටක් පාදලා දෙනවා මේ ගියගෙන ආපහු එනකොට මොකද වෙන්නේ කියලා පෙන්නන්න මේ වගේ පරිඋත්තාන විපීතිකම කියලා කපාගෙන පරිඋත්තාන කියලා කපාගෙන යම් කිසි කෙනෙක් අර විදිහට අනුසය කියලා ශේෂ්ත්‍රයටපත් වෙලා එක සැරකින් නිවන් දකින්නේ නැහැ ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි පදම් කරන්නේ. ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි සිද්ධි කරන්නේ. ඒ සිද්ධි කරන හැම වෙලාවකම ටිකක් Tamange නොදන්න ශේෂ්ත්‍රයට අනුශේ මට්ටමට ගිහිල්ලා ආපහු එනවා මේ පුරුදු සංකාය දිට්ඨියට, පුරුදු ආත්මයට, පුරුදු තණ්හාමානවට. අන්නේ සෑහෙනම ගමනකදීම යෝගාවචරයේ තියෙන නොපුහුණු යෝගාවචරයේ තියෙන ආධුනික යෝගාවචරයෙන් දුර්ලභම තමයි යනකොට කනගාට වෙනකොට කනගාට වෙන එක එනකොට පශ්චාත්තාප වෙන එක මේ ඉන්නේ ප්‍රගමණයක කියලා දන්නේ නැහැ ඒක නිසා සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ කෙලෙස් බලමුලෝ කතාවෙන් ඉදිරියට යනකොට යනකොට යනකොට බොහෝ සතුටක් ඇත්තට මේ කියන්නේ නිස්සරණ අධ්‍යාසයෙන් භාවනා කරන යෝගාවචරී නමුත් මේක ආනුභවයේ ප්‍රතිපදාවක් නිසා යන හැම පියවරක්ම ආයෙ ගෙනල්ලා මුලට නතර කරලා තමයි මුල් මුල් පියවරවල වල අපේ කුඳුවර පෙළ හයි කරන්නේ. ඒක නම් අර විභූති අනිපදාරුවේ ක්‍රමයෙන් නැගිටින්න හදනකොට නැගිටින හැම වාරෙම තක්කාල වැටෙනවා. ඒක අටුවාචාර්ය වහන්සේලා පෙන්නලා දීලා කියනවා දරුවෝ කුඳුවර පෙළ හයි වෙනවා කියලා. ඒ වැටෙනකොට නාකික කියන වැටෙනවා අන්තිභාගය. පොඩි එකට මොකක්වත් වෙන්නේ නැහැ. ඌ වැටෙනකොට තට්ටන් දෙක උඩට තක්කාල සද්දයක් වැටෙනවා ආයන පිටිනවා ආයන. ආය වැටෙනවා ආයන පිට. ඉතින් අපරාධය දැනෙන පොඩි උන්ට වැටෙන්න දෙන්නේ නැහැ. උන්ට ජැක් ගහලා දෙන්න. උන්ට හැම වෙලාවෙම කරත්තරෝද කියලා හේතුක කොන්ද හරියන්නේ. දන්නේ නැහැ මේ වැටිල්ල ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඉස්සරහට හදන පිටුපොන්දට ඉතරට හැදෙන නැට හැදින්නට අත්‍යවශ්‍ය වෙටලක් මෙතන තියෙනවා. ඒකේ ඔබ බලා කරන කවුරුත් නැති නිසා ආයම්ම කෙනෙකුට බාර දීලා අර රෝද පුටුව තිබ්බට පස්සේ උට කවදාකවත් වැටෙන්නේ නැහැ. ඒක හැදෙන ඇට අර වගේ හයි වෙලා නෙවෙයි හැදෙන්නේ. ඒක මේ භාවනා කරනකොටත් ඒ වගේ ක්‍රම වලින් මේ ඉස්සරහට යනවා පස්සට එනවා ඉස්සරහට යනවා පස්සට එනවා ක්‍රම දුන්නේ නැත්නම් මේ භාවනාවේදී කොඳු වැඩ කළා හරියන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ ඒ කිසිම ඒ ගමනේදී කිසිම ගුරුවරයෙක් නැතුව ගිය නිසා ඒ වගේම පාරමිතා පුරන කාලේ අනන්ත අප්‍රමාණ වැටුණා. ඒ වැටෙන හැම එකක්ම ආධුනිකයා අපි කියන නාවක යෝගාවචරය කියලා තවත් හොඳ වචන පාවිච්චි නොවේ පාළියේ ආරද්ධ විපස්සකයි කියලා කියනවා. ආරද්ධ විපස්සක නාවක යෝගාවචර ආධිකම්මික යෝගාවචර කියලා වචනකුත් පාවිච්චි කරනවා. හරි ලස්සන වචන ටිකක් මේකේ මේ අපේ අටුවාව මතක් කරලා කියලා කියනවා. ඒ ආධිකම්මික යෝගාවචර හරි අශීපු එමෙත අමර ගමනකට යන්න වෙනවා. ගියා ආයතන. තිබුණු තැන වැඩ. ආයන ආයතන උන් කීලා කීලා කියලා තමයි එක පියවරක් අල්ලන්නේ. මෙන්න මේ ධර්ත කියන වචනේ සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ගිහිල්ලා ආපහු වැටෙනකොට ඇති වෙන පශ්චාත්තාපය සම්බන්ධයෙන්. ඉදිරියට ගිහිල්ලා වැටෙනකොට සෑම කෙනෙකුටම ආර්ථික ගමනේ, දේවපාලන ගමනේ, මේ සමාජශීලී ගමනේ, ආධ්‍යාත්මික ගමනේ එක සැරේට යන්න තමයි අපි හිතන්නේ. මොකක්දාකත් එහෙම ගන්නෑ. ඒ ගැම්ම ගන්න වැටි වැටි. අන්නේ වැටෙන හැම වෙලාවෙදීම ප්‍රගමන අවස්ථාව ඉදිරි අවස්ථාවේදී හිත බොහෝම උද්‍යෝගිමත් වීමත් ආපහු වැටෙනකොට දාහයක් පරිලාහයක් ශෝකයක් කනගාටුවක් ඇතිවීම ස්වභාවිකයි. ඉතින් මේකෙදී කියන යස්ස දරත ඥාන සංතිකේකි. යම් කිසි කෙනෙකුට අන්නේ විදිහට ආපස්සට වැටෙන අවස්ථාවේ මතුවෙන ඒ දවන තවන ගති කැළම නැතිනම් ඉදිරියට යනකොට වගේ තියෙන සතුටකුත් පස්සට වැටෙනකොට තියෙන මේ දැවිලි තැවිලි කැළම නැතිනම් ඒ කැළම නැති වෙන්නේ අර ආපෝ වැවිලා පුරුදු සක්කාය දිට්ඨි ඉසෝසෝනවා පුරුදු අපි කෙලස් කටි ඉසෝසෝනවා අපේ ආසාවල් එපාවල් ඔළුව උස්සනවා ඕරන් අපගමනාය පච්චයාසේ නැවත හිතපු තැනටම පසුබෑමක් වෙච්ච වෙලාවක ඒ පසුබෑම පිළිබඳව ඇති වෙන්න පුළුවන් මේ දරතේ මොල් කරගත්ත නැත්නම් පසුබෑම මුල් කරගත්ත මේ දාහේ යම් කෙනෙක් නැත්නම් නිවන ඉන්නේ කියලා කියනවා. මම දන්නවා ඒක ඇත්තටම අපිට හැහෙන විවරණයක් අවශ්‍ය වෙනවා. පැයක් වෙලා දෙනින්ද අපි උත්සාහ කරමු. ශක්ති ප්‍රමාණි මොකද්ද මේ සඳහන් කරන්න කියලා කියන්නේ. ඉතින් ඒක සංකීර්ණ වලට මම ආශ කරන මගේ විනෝදාන්තයගේ මේ ගමනේදී මම හරිම ආශ කරන විශක් මේ කතා කරන්නේ. ඉතින් ඒක මම බැලුවා මේ පරිවර්තනය පිළිබඳව බුද්ධ ජයන්ති පොතේ. බුද්ධ ජයන්ති පොතේ අපි ධන්න උරග සූත්‍රයේ සඳහන් වෙලා තියෙන ත්‍රිපිටකයේ කුද්දකනිකායට අයිති සුත්ත නිපාතේ. ඒකේ වචනෙන් වචනෙ කියනවා නම් සක්කාය සංඛ්‍යාත අවරයට නැවත සක්කාය දිට්ඨියට කියන හිතපු තැනටම ඒමට හේතු වෙන්නා වූ ඉස්සරහට යන පස්සට එන්න වෙනවනේ අන්නේමට හේතු වෙන්නා වූ පළම උපන් කෙලෙස් දෙවර සතියෙන් ඉන්නකොට එකපාරටම මොකක් හරි ක්ලේශයක් ඇති වෙලා අසත්‍යමත් වෙලා සද්දයක් නිසා වේදනාවක් නිසා හිතවිල්ලක් නිසා ආය දුක් කාලා වැටෙනවා අර පටන් ගත්ත තැනට. ඒක ඇති වෙන්නේ යම් කිසි ශක්තියක ඇදීමක් අප්‍රමාදේ ප්‍රමාවක්. ඒ ශක්තියෙන් සැකරෙනවා. අන්න එතකොට උපදිනම ධර්තයක්. ඉස්සරහට ගියා ගියා සමාන වෙලේ පස්සට වෙනවා. අන්නේ එවැනි ධර්තයකින් කිසිම ක්ලේශයක් කිසිමකට උපන්නේ නැත්නම් එයාගේ සංයෝජන ධර්ම ධායම කියනවා වගේ නිවනටපත් වෙනවා වගේ කියලා. ඒ සබනවල පරිවර්තනය සෑහෙන දුරට අර්ථ දනවල සුළු වගේ පේනවා. ඒ මේ මේ දෘෂ්ටි කෝණේ භාවනා කරන කෙනාට හරියනවා 100 තියෙනවා වර්ධිනවා 100 100යි. හරියනවා 130ක් ඒ අතමාන කරමක් වර්ධින. ඒ වැරද්දටයි හරියාමටයි සමහිත පවත්තනකොට. ඊටාම වැදගත් වෙන්නේ අර ආපස්සට වැටෙනකොට පාර පොඩියෙන් ප්‍රශ්න බින්න ඇනෙනකොට ගෑවෙනවා. අම්මටත් එහෙම හිතෙනවා. තාත්තටත් පොඩි කට ගන්නවා. ආන්නේ වගේ මේ ආපහු එන ගමනේදී වැටෙන ගමනේදී ඒ ඇති වෙන පශ්චාත්තාපය වෙනඳ හුදුවවදි භාවයකින් ඉඳලා එන්නේ එන අවස්ථාවේ ඉන්නේ පශ්චාත්තාපයේ නිසා ඉදිරි ගමනට ඊගාව චිත්තක්ෂණයට පිවිතුරු හිතක් ඇති කරගන්න තියෙන අවස්ථාව නැතිවීම පිළිබඳව හොඳ අවධියකින් ඉන්නවා නම් ඒ පුද්ගලයාට ආපහු වැටෙන හැම වෙලාවකම නැවත නොවැටුණාසේ ඒකා චිත්තක්ෂණේ සතිය ඇති කර ගන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙක් පශ්චාත්තාප වෙනව නම් මම දැන් මෙහි මීට මාත්‍රකාවේ සතියට හේතු කරා ඒ සීලෙත් තියෙනවා සමාධියෙත් තියෙනවා හැම එකෙම තියෙනවා. නමුත් මේ සතියට ගත්තාම මේක විචිත්‍රයි අනිත් එක මම මට මතක තියෙන්නේ මේ සතිය සම්බන්ධ කතාවේදී. ඒ නිසා අපි කියමු ආනාපාන සති භාවනාව ගත්තයි කියලා නිදර්ශනයක් විදියට. ඉතින් බොහෝම ආයාසෙන් ඉඳගෙන ඉඳ පිට පුරුදු කරගෙන. කයි වේදනාවක් නැති වෙන හොඳට සක්මන් කරලා සාද්ද නැති යනකට හොයාගෙන ගිහිල්ලා මොන්න භාවනා කරනවා. කෙනෙකුට අමාරුවෙන් මොන්න ආස්වාද ප්‍රසවාස දෙක තුනක් නැත්තම් තප්පර දෙක තුනක් විනාඩි දෙක තුනක් සතිය මුල් කර්මස්ථානයෙන් පවත්වන්න පුරුදු වෙච්ච නමුත් තාම ආරද්ධ විපස්සකෙක් එහෙම නැත්නම් නවක යෝගාවචරෙක් කියලා අපි හිතමු ආධුනිකයෙක් කියලා එතකොට එකපාරට හිතවිල්ලක් ඇවිල්ලා ඒ හිතවිල්ල නිසා ආනපනිය අපමකව ගිහිල්ලා ආනපනිය පිළිලා හිත හිතවිල්ලක් දිගේ ගිහිල්ලා එකපාරට අවදියක් ඇති වෙනවා මම දැන් භාවනාව කරනවා නෙවෙයි ආනාපාන හිත පවතිනවා නෙවෙයි සතිය පවත්වනවා නෙවෙයි මම හිතනවා කියලා. ඒවත් එක්කම ඒ හිතනවා කියන හිතනවත් එක්කම අවස්ථා දෙකක් එන්න පුළුවන්. එකක් තමයි ඒ නැවත Taman මේ අතුරු මාර්ගයකදී නන්නත්තර වෙන දැන් පාරට ආවා කියලා අර තිබුණු ආනාපානෙම හිත යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක චිත්තක්ෂණයලා කල්පනා කර කර හිටපු හිතවිල්ල බලවත් වෙනවා. ආවත් ආයසයක් කියලා දිගේ නන්නතර වෙන්න පුළුවන්. මෙන්න මේ දෙක පිළිබඳව අවදීන් භාවනා කරනවා නම් අපි නැවතත් අර නිදර්ශනේ දිර ගන්නවා. ආනාපානෙ හිත තියාගෙන යනවා. තත්පරයක් දෙකක් විනාඩියක් දෙකක් හිත තියෙනවා. හිතවිල්ලකට හිත යනවා ආපහු ආවහම ආනාපානට එනවා නම් හිතවිල්ලකට හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්න තියෙන අවස්ථාව වගේ පිට ගියේ හිත ආපහු ආවදත් ආනාපානෙටම ගොඩ උනායි කියලා සතුට වෙන්න අවස්ථාවක් කියන බව මෙතන මතක් කරගන්න. අන්නේම හිත පිට ගිහිල්ලා නැවත ආනාපානෙට ආවනම් හිත පිට ගියේ නෑ කියලා සංකේතයෙන් භවනා ගෙනියන්න කියනවා. පිට ගියා නම් නැත්නම් පිට ගියකින් හානියක් වුණා නම් ඒක මොකට අදහස් කරන්නේ? නැවත ගත්තත් හිත අරම සංඩාව හිතවිලි දිගේම යනවා. හිත දිගටම දවල් කියන භවනාවක්. පිට යනවා නම් අපිට කියන්න වෙනවා ඒක නම් හානියක් කරනවා කියලා. නමුත් පිට ගිය හිතවිලි නැවත කීකරුව ආනාපානට ආවනම් හිත පිට යෑම හිතේ තියෙන නන්නත්තර කඩප්පුලි පහරක් ගතිය කියලා හිතුවර කමන්නේ. ආපහු ආපු එක වටිනවනේ. ආපහු වෙල වැඩ පටන් ගන්න එක වටිනවනේ. අන්න උතනයි බුද්ධහම කියන්නේ. බුද්ධහම කියන්නේ ධර්මයේ. ආපහු ආවට පස්සේ යම් කිසි කෙනෙක් පශ්චාත්තාප වෙනවා ඒක තමයි ධරතේ කියලා කියන්නේ. කනගාටු වෙනවා නම් ඒක තමයි ධරතේ කියලා කියන්නේ. ඒ තමයි දැවීම දැවීම කියන්නේ කෙලෙස් දැවිල්ලක් ඇති වෙනවා. මේක සාමාන්‍යයෙන් පසුතැවීම කියලා තමයි දැවීම කියලා අපි පාවිච්චි කරන්නේ දැවෙනවා, දැවෙනවා, පිච්චෙනවා. මේක ස්වභාවය බොහෝ හිතේ ඇති ස්වභාවය තමයි හිත පිට ගියා කියලා පශ්චාත්ත වෙන එක හරකට දොස් කියන්න බෑ. නමුත් ඒ යෝගාවචරය ඒ හිත ගියේ හිත නැවත ආවද පස්සේ ආනාපාන කීකරුව යෙදෙනවා නම් මෙතනදී ඒ ලැබිච්ච අවස්ථාව පශ්චාත්තාපකින් තවාගෙන නීවරණය කොළුවට දාගන්න අර ලැබිච්ච ආනාපාන දිගේ එළියට ය아가න්න බැරුව දිගට ගෙනියා ගන්න බැරුව ඒ චිත්තක්ෂණේ පන්නනවා නම් ක්ෂණේ පන්නනවා නම් එවැනි කෙනාට නිවන දුරයි. එවැනි කෙනාට දෙන්න තියෙන පටබැදි නාමය තමයි දෙනම නම් එයා මේ සුචරිතවාදී කියන්නේ. සුචරිතවාදියා කවදාකවත් තමන්ටම කම්පාවක් දෙන්නේ නැහැ. එවැනි කෙනෙක්ගෙන් කාටවත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ආගම යන්නේ ආගම නතර වෙන්නේ කියන සුචරිත භාවය. ධර්මයේ පටන් ගන්නෙ එහා පැත්තේ. ධර්මයේ ගියා පස්සේ අපි බලන්නේ මොකද්ද? භාවනා කරනකොට ඒක පිට යන එක නසංගාලයේ හැටි, නුපුහුණේ හැටි, ආධුනිකයේ හැටි. නමුත් එයා නැවතත් පටන් අරගෙන ආනාපානට ආවනම් සද්දයකට පිට ගියත්, වේදනාවකට පිට ගියත්, හිතවිල්ලකට පිට ගියත් අපි අර පස්සේ නැවත කීකරතන්ට පැමිණීමේ ඒ සෝච භාවය අගය කරනවා නම් අපි වැරද්ද කිරීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් කියන දේවත්වයටපත් වෙනවා. භාවනාවේ ඩබල් ප්‍රොමෝෂන් හම්බුනේ. ඒ මොකද අප වවට පස්සේ වැරද්දක් වුණා කියලා හිතලා ගන්න නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව ලද අවස්ථාවේ අරමුණ දිගේ මේක පවත් කරනවා. මෙච්චර තමයි මේ පැයේ මම විස්තර කරලා දෙන්න හදාගන්න. මේක මේ විදිහට කියනකොට හිතෙන්නේ සාමාන්‍යයෙන් මේ ධරත කියන වචනෙට අපි අපට හිතෙන විදිහට අර්ථකථන දෙන්න හදනවා කියලා. නමුත් ඊ අපේ ධර්ම සාකච්ඡාවේදී මතුණා සතිය බලවත් වෙනවයි කියලා කියන්නේ. නැත්නම් සති ඉන්ද්‍රිය සති බලය බවට පත් වෙන එක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපිට කියලා දෙන්නේ ප්‍රමාදේ නකම්පතිටි සති බලං ප්‍රමාදයක් සිද්ධ වෙනවා මොකද ප්‍රමාදේ ආනාපානයකට හිතවිල්ලකට හිත ගැටෙනවා සාද්දකට හිත ගැටෙනවා වේදනාවට හිත ගැටෙනවා තවත් විවිධ කරුණු තියෙයි මේක කැඩුණාට පස්සේ කැඩුණු බව අපි දැනගන්නේ සද්දේ ඉන්නකොට නෙවෙයි වේදනාව ඉන්නකොට නෙවෙයි හිතවිලි ඉන්නකොට නෙවෙයි ඒකෙන් ආපහු හිත ආවට පස්සේ අනේ එනකොටම ඒ ඇති වෙච්ච කමාව පිළිබඳව හිත කම්පා වෙනවනම් සතිය තාම බලවත් වෙලා නැහැ. අකම්පිත වෙනවනම් හිත පමාදේ න කම්පති කි වෙනවනම් එහෙනම් ඒ සතියට බලවත් සතියක් කියලා කියනවා. පිච්ච සංගතිය දන්නවා. ඒ සංගතියේ ආනාපානෙ ඉඳලා වේදනාවට හිතිලකට සද්දයකට යෑම හොඳ නැති බව ඇත්ත. නමුත් ආවයි කියලා ආනාපානෙත් ආවේ එතන සන්තෝෂ වෙන්න තියෙන කාරණා වැරගෙන කම්පා නොවීමෙන් තමයි මෙන්න මේ ගත්ත එකලස ගෙනියන්න පුළුවන් වෙන්නේ. කම්පා වුණා නම් ආයෙ වැටෙනවා. ඒ වැටෙන්නේ සද්දයකටවත් වේදනාවට හිතිලොත් නෙවෙයි නීවරණයකට. ඒ නීවරණේ ද්වේෂය. පශ්චාත්තාපය. ඒක සාමාන්‍ය මගේ වචනෙන් කියනවා නම් ඉල්ලගෙන කරන පරිප්පුවක් එතන තියෙනවා. අපි නැත්තම් කියනවා කියන ප්‍රතික්‍රියාව. මේක හරිය අමාරුයි අල්ලන්න. ඒ මොකද අපි හැම වෙලාවෙම ලේසියට පහසුවට අපේ වැරදි වලට චෝදනා කරන ගතියනේ. ඉක්මනට චෝදනා කරලා අත හොද ගන්න හදන ගතිය නිසා පශ්චාත්තාප වුණොත් වෙන්නේ මොකද නැවත කිනක් තිබ්බාම පානේ පවත්තගෙන යන්න බැරි වෙනවා. නමුත් ඒ වෙනුවට අපි මේ වැඩ කරන්නේ කරුවත්නේ සාසනික. අපි මේ සතුන් නොකර හොරකම් නොකර කාමීත්‍යාචාරය නොකර බොරු කේලම් හිස් සතනේ වැඩ කියලා ඉන්නේ ලාභයකට සත්කාරයකට සම්මානයකට සීලෝකයට නෙවෙයි. ලොකු කැපකිරීමකින් මුළු සංසාරයක් නොකරපු කැපකිරීමක් කරලා තියෙනවා. ඒ නිසා අපි ගැන නැත්නම් මම ගැන මටම වෙනට වඩා අනුකම්පාවකින් වෙනට වඩා අත්ත්‍ය සිද්ධියකින් ස්වార్థයෙන් යුක්තව බලන්න පුරුදු වෙන එක සර්වඥාන්සේ අපිට දීලා තියෙන විශේෂ වරප්‍රකාරය. යෝගාවචරය Taman දිහා බලන්න හොඳ නෑ මේ දොස් දකින්න අනුරූපේ. ඒක මේ දොස් වැරදි කරන්න දෙන ලයිසන් එකක් නෙවෙයි වැරදි වෙනවා ඒ වැරදි වුණාට නැවත මෙයා කීකරු වෙලා බයලජ්ජා පහල කරන අරමුණට එනවා නම් අන්නේ එන එක අගය කරන්න කියලා කියනවා අගය කරන්නේ කොහොමද ගියා කියලා හිත කම්ප කරගන්න කියන්නේ මේ විදිහට පමාදේන කම්පතිටි සති බලං කියලා කියනවා. ඒ නිසා කවදා හරි කාට හරි මනාවට පිටි සුපතික්කිත සතියක් ඇති කරගන්න ඕනේ නම් සති බලයක් වඩපත් කරගන්න ඕනේ නම් තමන්ගේ සතියට අසතිය හුවෙච්ච වෙලාවේදී ඒ ගැන ඒක සතුටක් ප්‍රගමනයක් ජීවනෝක ලකුණක් විදිහට දකින්න ඕනේ අනික් අයට ඒකත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ ඔසවා ගන්න ඕනේ අනුග්‍රහ කරන්න ඕනේ ගෞරව කරන්න ඕනේ කරනකොට කරනකොට අර පොඩි එකා වැටලා වැටලා වැටලා වැටලා ඌ ඊට පස්සේ හතයි හතයි කියලා අඩියක් දෙකක් තියන්න පුරුදු වෙනවා වගේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේ නැගිට්ටේ පොඩි එකා නැගිටලා නතර වෙන්නේ නෙවෙයි ඊට පස්සේ උට යන්න ගමනක් තියෙනවා. ඒ ගමන ඉස්සල්ලාම තතන තතන පියවර දෙක තුන යනවා. ඒත් එතනින් නතර වෙන්නේ නෙවෙයි ඔය පොඩි එකා ලෑස්ති වෙන්නේ. ඕක ඊට පස්සේ හිටගෙන ඇවිදිනවා. ඇවිත්තට පස්සේ දුව. දිවට පස්සේ පණි. පණනට පස්සේ ඔලිම්පික් ගිහිල්ලා නතර වෙනවා. කවදාවත් නතර නතර වෙන්නේ ඉතින් අපි අර වැටෙන වෙලාවෙදී පොඩි කඩුවක් ආරෝපණය කරන්නේ නැතුව වගේ අපේ මේ නැගිටින සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ අතුලත පොඳුරට පෙළ කුරුඳුලේ දරුවෙක් කොල්ලෙක් හම්බෙච්ච අම්මා කෙනෙක් කුලකාන්තාවක් ඒ දරුවා රකින්න වගේ මම මගේකට අනුග්‍රහ කරේ නැත්තම් මේ බුදුහාමුදුර අපිට දීලා තියෙන මේ දෙලේ හරි අසරණ වෙනවා හැදෙන හතිය හරි අසරණ වෙලා වැල්ගඩ වෙල්ලෙක් එළියට දැම්මා වගේ වේලා නැහිලා. පුළුවන් තරම් රැක බලා ගන්න ඕනේ. පුළුවන් තරම් අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් මෙතනදී මේ ධර්තයට මම අර මගේ භාෂා විලාසයට පුතු කුමර සතිය ගත්තට ඒ බල කතාවේදී සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කළා තියෙනවා අසද්දේන කම්පති කි ශ්‍රද්ධා බලම්. අපි බොහොම අමාරුවෙන් තමයි ශ්‍රද්ධාවක් ඇති කරගෙන අදවල් ඒකට මෙහෙම කතාවකුත් කියයි. බටේර ධර්මයේ කියලා තියෙනවා කුරහ කුඹයට ශ්‍රද්ධාවක් තියෙනවා කියලා. ඌ ඒකයි ඒක විදිහකට කටයුතු කරන්නේ. එකම ජීවන රටාවට වැඩ කරන්නේ උට මොකද්ද ඇදහිලක් තියෙනවා. ඒක මානවයාට වගේම සියලු සත්ත්වයන් සාධාරණ ගතියක් එක්ක හැසිරීම රටාවක් තියෙනකොට ශ්‍රද්ධාවක් තියෙනවා. මනුස්සයාට විතරක් මේ ශ්‍රද්ධාවේ පරාසය දක්වන්න පුළුවන්. මේක හීන ශ්‍රද්ධාව, මේක මධ්‍යම ශ්‍රද්ධාව, මේක උත්තම ශ්‍රද්ධාව කියලා. ඒකෙන් ශ්‍රේෂ්ඨම ශ්‍රද්ධාව තමයි මේ ජීවිතේ මේ සංසාරේදීම මේ බුද්ධ ධාතනෙදිම ගැලවෙන්න ගන්න ශ්‍රද්ධාව. ඊට පල්ලෙහාව ගොඩක් තියෙනවා. ඉතින් මේ මිනිස්යායට විස්තර කරලා පෙන්නවා අපිට කොයි ශ්‍රද්ධාවකින් හරි නතර වෙන්න පුළුවන් නම් ඥානවන්තයා ගන්න තියෙන උපරිම ශ්‍රද්ධාව තමයි. ඇයි එහෙම කියන්නේ අපි බාලයකට යන්නේ? ඉතින් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් අපි මොකද්ද ක්‍රමයකට හැප්පිලා හැප්පිලා දැන් ඉතින්ට කිට්ටු කරලා තියෙනවා. ඒ නිසා අපි ශ්‍රද්ධාව වඩාගත්තේ කාගවත් කුසිකන්දිලක් තකාවත් බයතරක්වත් හිරේවටෙන් දෙවි කියලාක්වත් ආදායම් වර්ධන නිදහසෙන්වත් නෙවෙයි. ඇතුලින් ආපු ශ්‍රද්ධාව. අන්නේ ශ්‍රද්ධාව වඩ아가න යනකොට අනිවාර්යයෙන්ම අපේ හිතේ කාමය, ద్వේෂය, තීමේ මෝහේ එනකොට ওই ශ්‍රද්ධාව වැඩෙනවා. දැක දැක දැන දැන අශ්‍රද්ධාවන්ට වැඩ අපේ තියෙනවා. අන්නේ වෙලාවට අශ්‍රද්ධාව දැකලා ඒක වෙන කම්පන වෙනවා නම් ඒකට කියනවා ශ්‍රද්ධා බලය කියලා. ඒක එසේ මෙසේ ශ්‍රද්ධාවක් නෙවෙයි බරපතල ශ්‍රද්ධාවක්. අපි අපේ කෙරේ අනුකම්පාවක් ඇති කරගන්නවා ශ්‍රද්ධාව අනිත්‍ය ධර්මයක්. ඒක දුක පිණිස හිතෙනවා අන්නේ දුක මගේ කියලා ගන්න එපා. ඒක අනාත්මයි කියන්නේ ඒ නිසා ශ්‍රද්ධාව හැදීගෙන යනකොට නැගිටින පොඩි එකා වැටෙනවා වගේ සතිය වගේ වැටි වැටි තමයි නැගිටින්නේ අන්නේ අශ්‍රද්ධාවට කම්පා නොවෙන්නේ යම් කෙනෙක්ට ඒ කෙනාගේ ශ්‍රද්ධාවට කියනවා ශ්‍රද්ධා බලය කියලා. එතකොට කුසීතේන කම්පතිටි විරිය බලන්න. අපි තාමත්ම පරාක්‍රම වීරියකින් තමයි අපේ සියලු රුචි අසුකම් බහා තබලා අපේ සියලු නෑදා පරිවර්තය අතහැරලා වස්තු පරිවර්තය අතහැරලා තමයි අපි මේ වගේ විවිධයක් ගන්න. ඒක අභිනිෂ්ක්‍මණය. ඒක අපේම සූරවීර තීරකමින් ආපු එක. මුත් එහෙම කරගෙන ඉඳද්දී කුසීත හිත් පාලනය දක්මන් කරනවා. පරියන්කේ ඉන්නකොට මේ හොඳට දවස් 10ක් වෙන් කරගෙන භාවනාවට ආව භාවනා මධ්‍යස්ථානින් දැද්දිත් කුසීත හිත් පහළ වෙනවා. සංගවිච්ඡ හිත් පහළ වෙනවා. නිදිමතට හිත යනවා. තරම් නොවන හිතේ පහළ වෙනවා. නිකන් හරියට හුලම් දාපු ගල්මක් වගේ වැක්කෙන්න පටන් ගන්නවා. අන්න ඒක දකින්නට හරි ලැජ්ජාවක්. දවන තවන ගතියක් ඇති වෙනවා. මටත් හරි නෑ මේක මේ පිළිසටත් හරි නෑ මොකද්ද මගේ හිතේ තියෙන මේ කුසීත ගතිය, වැක්කෙන්න ගතිය කියලා. ඒ කුසීත ගතිය දකින්නකොටම හිතේ මහ ද්වේෂයක් පහළ වෙනවා. හිතේ මහා කම්පනයක් පහළ වෙනවා. අන්නේ කම්පනය පහළ වෙන තාක් කල් අපිට මේ කුසීතකමේ මුලැමැදාක දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒකට ප්‍රතික්‍රියා නොකර කුසීතේන කම්පතිටි වීරිය බලං කියලා. මම වීරයෙක් නම් වීරත්වයේ සදා සටන් කරන කෙනෙක් නම් මම අනිවාර්යයෙන් මේ කුසීතකමේ මුලැමැදාක දකින්න ඕනේ මේකට පශ්චාත්තාප වෙන්න නරකයි කියලා. කුසීතකම පෙන්වන්නේ වීර්යයේ අනිත් පැත්ත වගේ. මේ වීර්යය කුසිතකම එකම කාසිය දෙපැත්ත. අපිට වීර්ය විතරක් කරගෙන කුසිතකම අතාරින්නයි කියලා කියන්නේ මේ බුද්ධ ආගමේ බුද්ධ ධර්මයේ ගැනීමක් නෙවෙයි. මේ දෙක එන්නේම ප්‍රතිපලයි. ශ්‍රද්ධාවයි අසද්ධාවයි. කුසිතකමයි වීර්යයයි. ඉස්සලා අපි කතා කරුවා සතිය ගැන. එනිසා අපි සමාධිය ගත්තොත් විචිත්තේන කම්පතියේ සමාධි බලන්න. හිත සමහර වෙලාවට හොඳට ගුණ වෙලා ඒකාග්‍ර වෙලා හරියට ආශ්වාසය ආශ්වාස වශයෙන් ගන්න ප්‍රශ්වාසය ප්‍රශ්වාස වශයෙන් ගන්න අතරමැද ගන්න සක්මකට වම දක්න ගන්න කනකොට බොනකොට යනකොට එනකොට ගන්නවා කියලා හිතමු. එතකොට එතන එතන හට ගන්නා වූ ක්ෂණික සද්ධා සමාධියක් ඇති වෙනවා. නමුත් සමහර වෙලාවලට පේනවා ඔළුව කොහෙද කඳ කොහෙද හිතන්නේ මොකද්ද කෙරෙන්නේ මොකද්ද සම්පූර්ණ මේක අවුල් වෙලා. එකලස නැති වෙලා. ඒ කාට නැති වෙලා. ඒ වෙලාවට දන්නවා දැන් වෙලා තියෙන්නේ අර එක තැන් වෙලා තියෙන මීමැසි පොදියක් ඇවිස්සලා වගේ. ඔක්කොම මීමැසි තම තමන්ගේ වමනේ ඇවිදිනවා. ඒ වගේ අපි හැංගුම් උදාහරණ. චේතන චෛතසික සීරම නන්නතර වෙනවා. ඒ වෙලාවට තේරෙනවා. නිකන් හොඳට ඉදිච්ච පුවක් කිත්ත කරන හයියෙන් ඩාට බදලා ගැහුව ගලක පුවක් ගෙඩි වීසි වෙන්නේ තාහත් ඇති. විකිත් හිර කියන්නේ අන්න ඒකට. එයා නැත්නම් අලුකොටකට ගලක් අහුවාම ඒක පාට පයින්. ඒක හොඳට තේරෙනවා. අද පරියන්කේකදී එක එකටම යාවෙලා ඒකාග්‍ර වෙලා පවතින හිතත් එක වනකොට දැන් නම් දේවදත්ත හිතක් තියෙන මොන තාලෙන්වත් ඒකත් කරන්න බෑ. ඉතින් අන්නෝකට තැවුනොත් එයාට සමාධි බලේ නැති කෙනෙක් කියලා කියනවා. විචිත්ත හිත දැකලා නොතලෙන හිත, නොතවෙන හිතක්. කම්පාන වෙන හිතක් ඇති කරගත්තොත් ඒකට කියනවා සමාධි බලය කියලා. සමාධිය පිළිගන්න ලෑති අස්සද අපිකිට හිත. එදාට තමයි සමාධිය අංග සම්පූර්ණ වෙන්නේ. ඒකට මෝහය දැකලා අවිද්‍යාව දැකලා දැක දැක දැන දැන අපි වැරදි කරනවා. ඒ වගේම වළක්වන්න බැරි විදිහට ඒ දිහාට ඇදලා යනවා. ඒකට අපි දන්නවා පැහැදිලිවම දැන් හිත වැඩ කරන්නේ සුභ සිද්ධියට නෙවෙයි අර්ථ සිද්ධියට නෙවෙයි අටපුවලට නෙවෙයි වැරදි දෙයක් කරේ. ඒ දහපු ගමන් තමයි තමන් තරම් නොවන එකක් නිසා බොහෝ විට අපේ ප්‍රඥාව ඒකට ද්වේෂ කරනවා. නමුත් අපිට නියම ප්‍රඥාව කියන්නේ මොකද්ද? අන්නර මෝහය දැකලා නොදැක්ක කෙනෙක් වාගේ ගණන් නොගෙන ඉන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා ප්‍රඥා බලය කියලා. ඒක නිසා පටන් ගන්නකොට අපි සුද්ධ ශ්‍රද්ධාව සුද්ධ වීර්යයක් සුද්ධ සතියක් සුද්ධ සමාධියක් සුද්ධ ප්‍රඥාවක් තියරිටිකල් මැක්සිමම් මේක හිතා ගන්න පුළුවන් උපරිම වශයෙන් හිතා ගන්න තමයි යන්නේ ඒක හොඳයි ඒක පටන් ගන්න කෙනාට එහෙම තමයි ඒ කියලා දෙන්නේ උ කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ ඉන්දිය ධර්ම පහම අනිත්‍යයි මේ ඉන්දිය ධර්ම පහම දුක පිණිස පිහිටන්නේ මේ ඉන්දිය ධර්ම පහම අනාත්මයි එහෙමනම් අපිට යම් කිසි ඉඩක් තියන්න වෙනවා සද්ධාව නැතිකමටත් ටිකක් ඉඳ තියන්න වෙනවා. වීරිය නැතිකමටත් ටිකක් ඉඳ තියන්න වෙනවා. සතිය නැතිකමටත් ටිකක් ඉඳ තියන්න වෙනවා. සමාධිය නැතිකමටත් ටිකක් ඉඳ තියන්න වෙනවා. ප්‍රඥාව නැතිකමටත් ටිකක් ඉඳ තියන්න වෙනවා. අන්න එතකොට තමයි කවදා හරි මේකේ සමබරතාවය සමතුලිතතාවය ගන්න පුළුවන්. අන්න එදාට ටෙන්ෂන් එක නැහැ. එදාට ඔය කියන මානසික ආතතිය නැහැ. අසහනෙ නැහැ. දැවෙන තැවෙන ගති නැහැ. ඒ තියෙන පුංචි අඩුපාඩු ටික බොහෝම සුහදව තුරු කරගෙන හොඳ ටික වැඩි කියන සදාත යන්න පුළුවන්. මේකට කියනවා ආත්මනුකම්පාව කියලා. තමන්ගේ වැරදි ටිකට තමන් අනුකම්පා කරන්න දන්නේ නැත්නම් මුද පැහැදිලි බීජගණිතමේ සමීකරණයක් හදන්න පුළුවන් යම් කෙනෙක් තමන්ගේ අඩුපාඩුම් වලට සමාව දෙන්න බැරි නම් මේ මනුස්සයා කවදාකවත් අනුන්ගේ අඩුපාඩුවකට සමාව දෙන්නේ නැහැ ඒක ඉබ්බන්ගේ පියාට බලාපොරොත්තු වෙනගේ වැඩක්. හාවුන්ගෙන් අම් බලාපොරොත්තු වෙනගේ වැඩක්. ඒක ආධ්‍යාත්ම ගමනේ යන කෙනා ඉස්සල්ලාමයික්‍ය පටන් ගන්න තමයි. තමන්ට තම වෛර කරගන්නේ මේ යන ගමනේදී තියෙන වෛරය ඇති ආය අලුතෙන් දාන්න දෙයක් නැහැ. මේ වැඩ කරගෙන යනකොට කාටත් අතපය තුවාල වෙනවා හැපෙනවා කීතියනවා අඩුපාඩුකම් සිද්ධ වෙනවා එහෙම නැතුව 100 100ක් gediya හරියන්නේ නැහැ. ආන්නේ නිසා මේකට අනුකම්පා කරන්න ඕනේ කියලා තමන්ගේ පවුලේ කෙනෙක් වැරද්දක් කරපුවාම ඒ වැරද්ද යාට හේතු කරලා දෙන්න හදනවා මිසක් අපි අර දඬුවම් කරන්න යන්නේ මොකද පවුලේ කාහිකා අන්නේ වගේ භාවනා කරගෙන යනකොට ශ්‍රද්ධාව අඩුතයි වීර්ය අඩුතයි සමාධිය අඩුතයි සාසනේ සතිය අඩුතයි ප්‍රඥාව අඩුතන දැකීම විශාල ඉදිරි ගමනකට පෙර ලකුණක් විදිහට දැකගත්තොත් එයාට වාසි දෙක තුනක් හම්බෙයි. එකක් තමන් තමන් සමාව දෙන්න ගන්නවා. දෙක කර්මස්ථානාචාරවලේ කෝණ නැතුව යනවා. තමන්න පුළුවන් වෙන ඕනම වෙලාවක කිලින් නැගිටලා හිටින්. ඒ වගේම භාවනා මධ්‍යස්ථානයේ කොහො gedara dore ho වීදියේකදී කවුරුද වැරද්දක් කරනවා දකින්නකොට ඒකෙන් තමන් පවුන කරගෙන ඉන්න තේරුම් ගන්න. ඒ වගේම එවැනි කෙනාට විතරයි ඒ වැරදි කෙනාව පස්සේ ඉවසීමේ යුක්තව හදන්න පුළුවන් වෙන්නේ. ඒ හදන්නේ කවදාකවත් තරහින් නෙවෙයි. ඒ හදන්නේ මානව දයාවේ අර්මංශයට නිවුණට පස්සේ ගිහිල්ලා කියනවා මම ආවල් දෙක දැක්කා. ඒ වෙලාවේදී මුරුදී මාළු බාණ්ඩ හොඳයි මම කරබනේ කියා. නමුත් මම ඔබට මේ කියන්න යාවේ මෙන්න මේකෙදි මෙන්න මේකයි වෙන්නේ මෙන්න මෙහෙම කරුවා නම් හොඳයි කියලා හොඳට විවේකීව උපදෙස් දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා අර කලබල වෙලාදී උපදෙස් නොදුන්නට ප්‍රශ්න අමතක කරන්නේ සුදුසු වෙලාවල උපදෙස් දෙන්න යාට අත කුච්ච ගන්න නැති විදිහට කරන්න පුළුවන් ගැටයක් එනවා ඒක නිසා මේ වැරද්දේ ළමයි නිවන කියන්නේ වැරද්දට ප්‍රමාණ වෙන මේ සමා වෙන ගතිය වැරද්දට ඉවසන ගතිය අපි ඔය මේ අවුරුදු කාලේ බුලතට දීලා වඳිනකොට කියන්නේ වැරද්ද වෙච්ච පමාගෙන නැවත සමාදෙන ගතියක් බුලත තිබේ කියලා බුලත් අතදී. අපි අවුරුද්ද පුරාම වෙච්ච අමරද්දක් තියෙනවා නම් ඒකට සමාවිලන ගතිය බුලත් කුලේ තියෙනවා. සිංහලයේ බොහෝම කිට්ටුවන්ට යටා බුලත. වෙච්ච පමාගෙන නැවත සමාදෙන ගතියක් බුලත තිබේ. අන්න ඒක යෝගාවචරයෙන් පටන් ගත්තේ නැත්තම් අනිකුත් කට්ටියගෙන මේ ලෝකේ බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් යෝගාවචරය ගාව මම හිතන්නේ අවශ්‍ය ප්‍රමාණයට ඒ සමාව තියෙනවා කියන. ඒ මොකද හේතුව තමන් සුචිත්‍රවාදීව තමන් දිහා බලන නිසා. මම මේ කියන්නේ සුචිත්‍රවාදී විරුද්ධකමක් නෙවෙයි. මම කියන්නේ සම විපස්සනා අනුග්‍රහිතයක් මම මේ කියන්නේ. විපස්සනා කරනකොට මේ සමාගතිය නොදී කටයුතු කරන්න පටන් අරගත්තොත් අපිට ගමන හරීම දීර්ඝ බරපතලයක් ගල්වල වාරක යනවා වගේ ජරබරස් ජරබරස් ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කෝච්චි පාරක බක්කයක් කරන් යන්න හදනවා වගේ දඩබඩක් දඩබඩක් ගන්න. අර විච්ච පමාවට නැවත සමාව දෙනවනම් න්යාය එළු කෙල් ටිකක් ගන්නවා වගේ ග්‍රීස් ගැහුවා වගේ අර ජරබර හද්ද නැතුව දරාගෙන කාගෙන ඉදිරියට යන්න පුළුවන් ගතියනකොට හිතේ අර ප්‍රතිශක්තිය උපේක්ෂාව ඉවසන ගතිය කලබල වතුරේ මාළු නුබාන ගතිය කලබලේ තීන්දුව නොකරන ගතිය කියන මේ මානව ධර්ම නිසින්ින්ද වැඩෙන. මේ මානව ධර්ම සමාජික මට්ටමේ වටනට වැඩිය අර කියන රැකියක් වැඩි. අර කියන ශ්‍රද්ධාවක් තියෙන. පුදුමාකාර විදියට අපි හැවක් කලන. උදගෝ ජින්නමියන් තචම් පුරාණ. මෙතෙක් කල් අපිට වැරද්දක් පේන්න බෑ විශේෂයෙන්ම කිට්ටුවන් දෙකේ. ඒකෙත් මහ පුදුම හුණියමක් තියෙනවා. ඒ නිසා අපේ විස්සරණනේ විවස්ථාවේදී ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදී නොකරන කියන. මේක ඉංග්‍රීසියෙන් ගන්න කියන්නේ. මොන තාලෙන්වත් දාන්න. ග්‍රීක හාමුදුරනේ කැවිලා පරිවර්තන පහක් විතර කියලා මයින් එවුව උඹට මොකද හිතෙන්නේ කියලා. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට සාධ්‍ය රාති නොකරමු. අපි උදේ ඉඳලා හැන්දෑවකම් පෙට්‍රල් පුච්චන්නේ කේන්ති ගන්නේ අල්ලපු ගෙදරක් පිටරට ගින්න කෙනෙකුටවත් නෙවෙයි. තමාගේ කමනේ. ඒ මොකද මෙයා රෞත්‍රකුත් මගේ කාඩ් එකට හොඳ නැහැ කියලා. වෙන මොකක්වත් නැහැ. තන්නේ කර ආත්ම සංහිත්‍ය. ඒක අපි ක්‍රියාත්මක කරන්න හිටවන්තේ. ඒකවල එයාව දඩමීම කරගෙන ඔබ මම මිනිහෙක් කරන්න හදන්නේ මහත්යෙක් කරන්න හදන්නේ ගහන්නේ එකයි කියලා උත ගන්න. තමන්ගේ තියෙන මහත්ම ගතිය නැතිකම තමයි ඒකෙත් පෙන්නන්නේ. ඒක නිසා ඒ ඇත්තන්න දඬුවම් කරන්න අපිට අයිතිය බුදුහමෝ දීලා නැහැ. රටේ නීතිය දීලා නැහැ. ඒක නිකන් අර බඳුර මේ ගෙදර ඉන්න මුවහමට ගහනවා වගේ කැලේ තියෙන මුවා ඉන්නේ මේක හොඳට දකින්න පුළුවන් ඉන්නේ අත්‍යවශ්‍යම භාවනා කරනකොට. භාවනා කරනකොට තේරෙනවා අපිට වැඩියෙන්ම කේන්ති යන්නේ කිට්ටුවන්තෙක්. තමන්ගේ වැරද්ද දකිනකොට ඒ නිසා මේක ලෑස්ති වෙලා ගියොත් යස්ස ධරතජා නසන්තිකේති යම් කෙනෙක් නැවත තමන්ට සීයේ එළඹෙන වෙලාවේදී සීය නැති කිරීමට හේතු වෙච්ච ක්ලේශය නිසා කාම 10ක් කෙලෙස් 10ක් පහළ වෙනවා නම් ඒක ප්‍රතික්‍රියාවක ඵලයක් වශයෙන් තේරුම් අරගෙනමයි හිත ප්‍රතික්‍රියා නොකරවා පිච්ච වැරද්ද වැරද්ද වශයෙන් මම බාර ගන්නවා. නැවත සකස් වෙලා අරමුණට පැමිණීම හිතේ හැදියාව විදිහට මම බාර ගන්නවා මේ දෙකෙන් හිතේ හැදියාවට මම තනක් දෙනවා කියලා. යන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට මේ වැරද්ද නැවතත් කරනකොට අච්චරම අමාරුවෙන් ඉස්සලා අල්ලන්න පුළුවන් චිත්තක්ෂණයකට ඉස්සලා අල්ලන්න පුළුවන් වෙන ගතිය අපිට ලැබෙන සුභාශිංසනය. මෙන්න මේ වැරදි රාශියක් දිනපතා දිගට දිගට සිටුවෙද්දී දවසක බරපතලෝතියදී අල්ලගෙන සමා වෙලා ඊගාදාච මම මේක නැවත හොඳ විපස්සනා බලන්න ඕන කියනකොට වැරද්ද අච්චරම බලවත් වෙන්න ඉස්සලා අහුවෙන එකට තමයි යෝනිසෝ මනසිකාරය කියන වචනේ තියෙන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපිට ඉස්සල්ලාම මොකෝනේ හිතේ වැරද්ද අහුවෙන 98 99 දී විතරයි. 100 බැනපුවම අපිට දඬුවම් ලැබෙනවා. කොහෙන් හරි. අපි 99 හම්බෙනකොට හරියට කනගාට වෙනවා. මෙච්චර සිල්වන්ත කෙනා, මෙච්චර භාවනා කරන කෙනා, මෙච්චර වරුන්දිචන මට මෙච්චර දුර ගියාන කියලා අපි පශ්චාත්තාප වෙනවා. නමුත් අපි අනුගාන කියන 100 පැන්නේ නැහැ. 99 දී අහුණා කියලා සතුටු වුණොත් ඊගාවදාට ඒ වැරද්ද වෙනකොට ඒකට හෙට්ටු කරලා ඔට්ටු කියලා කියන්න පුළුවන් 99 කියන්නේ ඉස්ලාම් වෙනවා. 98 දී අහුවෙනවා. ඒත් කනගාටුයි. අද තර ගන්නට මේ රවුට් වෙන ගමන කාඩ් එක රවුට් වුණා. ඒකට වැඩි හරියක් නැහැ කියලා බොහොම කනගාටුයි. ඊට පස්සේ ආයෙත් වල අනුමත ඇවිල්ලා ආය ආවනේ කියලා 97 96 95 පස්සට පස්සට පස්සට එනේකට තමයි අපි මුලට අදිනවා කියලා කියන්නේ. ඒකට එකම දේ නැවත වෙන්න ඕනේ මුල මැද අග කියන තුන්තරෙම සිහිය තියෙන්න ඕනේ. අපෝ එන්නකොටම කුලප්පු වුණොත් මේ චිත්‍ර ආදාකත් අපිට දැක් ගන්න වෙන්නේ. අන්තිමට මේකේ මුලදී ඔය 97 96 වුණාට පස්සේ කුට්ටි කුටි කැඩෙන්න පටන් ගන්නවා. 60 කිලක් කරන බවින්ද 30 දියල්ලටයි. 30 දියල්ල නම් 15 දියල්ලන්න පුළුවන්. එnde එnde එnde එනකොට තේරෙන පටන් ගන්නවා මේ කෙලෙස් කොච්චර තුච්ච වුණත් පහර වුණත් කෙලෙස් උටදී සතිය හරි බලන්න. සතිය කරන්නේ දකින්න එක විතරයි. නමුත් දැකලා ආපෞ සතියට ආපු වෙලාවේදී නැවත කෙලෙසකට ඉඳ නොදීමයි මේ ධර්තය නතර කරනවා කියලා කියන්නේ. අපිට ඒක කියන්න ප්‍රතික්‍රියාන ප්‍රතික්‍රියාවක් කියලා. ඒක හොඳට අපි විවේකීව අහලා හිතට වද්දාගෙන කලබල වෙන්නේ නැතුව. හරියයි කියලා සතුටු වෙන්නේ නැතුව. වැරදුනායි කියලා කනගාටු වෙන්නේ නැතුව. බලාගෙන ඉන්න පටන් අරගත්තොත් හොඳටම තේරෙනවා මේක තමයි පටිඝෝත ගාමී කියලා කියන්නේ. අනිත් ඔක්කොම ගඟ දිග පහළට පීනද්දී අපි ගඟ දිග ඉහළට පීනන්න උත්සාහ කරනවා. අපි නිකන් සතිමත් වෙන්න හදනවා විතරක් නෙවෙයි. සතිය කැඩුනයි කියලා පශ්චාත් නොවෙන්නත් කඩනවා. අදිෂ්ඨාන කරනවා. එතන තමයි සතිය බලවත් වෙන්නේ. එතන තමයි සතිය ප්‍රතිපත්තාවක් වෙන්නේ. සුපතිත්‍ත්‍ය සතියක් වෙන්නේ. ඊවසීමේ ශක්තියක් ඇති කරගන්න. කවදා හෝ එන්නේ පාඩම් පැනපු කෙනාට විතරයි දවස පුරා සතුටුමත් වෙන්න ඕන කියන අදිෂ්ඨානවත් ගන්න පුළුවන්. හරියට මේක මේ පිටියට මේ කළු පැත්ත මේක සුදු පැත්ත නමුත් මම බ්ලැන්කට් එකෙන් හැම දවසම වහනවා කියලා පදාද පිටින් අපි දන්නවා සතුටුමත් නැහැ කියලා. නමුත් අපි ඊට පස්සේ සතුටුමත් වෙච්ච වෙලාවේදී ආයෙ පටන් අරගෙන යනවා අර සතුටුමත් නැති එකන පශ්චාත්තාප නොවි එදාට පුළුවන් වෙනවා උදේ අත් දෙක අරපු තැනදී මම සතුටුමත් වෙන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරලා මුළු දවසම ගත කරලා නිදා ගන්න යන තැනදී නැවත සතිමත් වෙලා සම්පූර්ණ දවස සතිමත්. මේ කියන්නේ 100ක් සුද්ධ තනි එලකිරි වගේ රතියක් නෙමෙයි. අසතිය හොඳට ගන්න. මට අද මෙන්න මේ මිත්‍ය හම්බෙච්චලාගේ සතිය නැතුණා. මේ කෑම කාපිලාගේ සතිය නැතුණා. මෙන්න මේ වැඩේදී සතිය නැතුණා කියලා පදාතිය අහුවෙනවා. එයා ඒක ප්‍රමාණ කරනවා මිසක් අපශ්චාත්තාප වෙන්නේ. එතකොට යාට පුද්දක් ඇති කර ගන්න පුළුවන්. සප්පයි මිත්‍රයා කවුද? සප්පයි ආහාරය මොකද්ද? සප්පයි ඉරියව්ව කොහකද? කොයි වෙලාවටද සතිය කැඩෙන්නේ? මොන දිශාවටද මේක වෙන්නේ කියලා Taman පිළිබඳව සිතියම දැක ගන්න පුළුවන්. අන්නේ වගේ ඒකට කියන්නේ මේ ස්වයං පෝෂිත ගතිය. තමා තුලින්ම යාන්ත්‍රණ හැදෙන්න ගතිය එන්න නම් අර අසත්‍යමත් මොහොතට අනුකම්පා කරන එක තියෙනවා. ඒක ධරතේ කියන පරිලාහි නැති වෙනවා. අන්න එදාටත් සැලසුම් සහගතව අපිට හම්බ වෙන කාලය හෝ මිත්‍යාව ආහාරය හෝ ඍතු හෝ පාවිච්චි කරලා එන්නේ එන්නේ ඉන්න කටපුංචි කරගෙන මල්ල හිර කරගෙන සම්පූර්ණ කොටු කරගන්න පුළුවන් තත්යකට එනවා. ඒ නිසා මුලදී අපි නරකයි 100ක් සතුටුමත් වෙනවා. මම සුද්ධවන්ත වෙන්න හදනවා කියලා පටන් ගන්නවා. ඉතින් මුලදී අවුලව ගන්න වෙලාවෙදී මේ වැඩේ පටන් ගන්න වෙලාවේදී ලොකු අනුකම්පාවකින් යා බොහොම මේක අර ඉංග්‍රීසියෙන් කියන්නේ beginners mind කියලා. අපේ කියන්න පුළුවන් ලදරු හිතක් ඇති කරගන්න. මම මොනවක්ද දැන්නේ මම මේ සතිය හඳුන්ලා දෙන්න හැබැයි. ඉතින් වැඩි වෙන වැඩි වෙන එනකොට දැනගන්න ඕනේ අසතියට කම්පා වෙන්න එපා. අශ්‍රද්ධාවට කම්පා වෙන්න එපා. කුසීතකමට කම්පා වෙන්න එපා. විචිත්ත හිතට කම්පා වෙන්න එපා. තමන්ගේ මෝඩකම දැක්කට කම්පා වෙන්න එපා. කරගෙන කරගෙන යනකොට මේක සම්පූර්ණ කටමල්ල වහගෙන අහුර ගන්න පුළුවන් තත්ත්වයට එනකොට මං හිතන්නේ උතුම් චතුරකටපත් වෙන දරුවත් යනවාසි. මේ මිනිස්යාට මං කියපු දේ තේරුණයි කියලා. නමුත් මේක ඉතාමත්ම සංවේදනීය පැත්තක් තියෙනවා. යම් කිසි කෙනෙක් ප්‍රකාශිතව භාවනා කරන්න පටන් අරගත්තට පස්සේ ලෝකයා බලාපොරොත්තු වෙන ඊට පස්සේ මෙයාට කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. වෙච්ච ගමන් කියන භාවනා කාර්යනේ දැන් අපිටත් ඇටිය සතිය නැනේ සම්පූර්ණ අරමනුෂයා පිට තියලා කපන්න පටන් අර ගන්නවා ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ මෙන්න මෙහෙම සික්වන්නාසුළු වචනයක් කියලා තියෙනවා මේ වගේ වැටි වැටි Tamanට අනුකම්පා කරමින් ඊ타මත්ම බගයපත් ධර්ම ගෞරවයෙන් යුක්තව අඳා වැටිගෙන මේ යන යෝගාචරයට ලෝකයා භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කියනවා බුද්ධ ආදී උතුමන් වහන්සේලා සාදු කියන මේ වීර චරිතයට අද අපේ සමාජයේ කෙලපිරිච්ච padikkaමකට තරම්ව සලකන්නේ නැහැ කියලා කියනවා. ඒ ඉතින් 50 ගණන් වල. උන්වහන්සේලා උත්සාහ කරන කාලේ භාවනා කරන්න හදන හැම කෙනාම අවචාවට ලක් කරා. හැම කෙනාටම දොස් කිව්වා. කියන වෙලාව ඒගොල්ලන් අර විදිහේ එයාගේම චරිතය කියලා දමලා ගහලා ඔයගොල්ලන්ට වැරද්දක් කරන්න අයිතියක් නෑ අපිට වැරදි කරන්න අයිතිය තියෙන කියලා ඒගොල්ලන්ට මුණක් චාර කරන්න පටන් ගත්තා. උන්වහන්සේ ඔළුව උස්සලා ඒ කියන්නේ රැල්ලෙන් ඔළුව උස්සලා මත්තර පහළ වෙන යෝගාවචරයට ආත්ම සංයමයේ ගෞරවයක් ඇති කරගන්න මේව පුත්තුල লীලා කියනවා. මේ වගේ උතුම් වැඩක් කරන ගංගදිගේ පීනන බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා සාදු කියන මේ චරිතෙට ලෝක්‍යා භාවනා පිස භාවනා පිසයි කියනවා. කෙලපිටිච්ච padikkamකට තරම් කලකන්නේ කියලා. ඒක නිසා වැරද්ද දෙවෙනි හැරේ වෙනකොට තුන්වෙනි හැරේ වෙනකොට අපි හිතාගත්තා මන කාම කෙලෙස් දරත පහළ නොවේවා මම මට අනුකම්පා කරගන්නවා කියලා කියාද අපේ අසල්ලසු අපට අනුකම්පා කරන්නේ. ඒගොල්ලෝ අපි වහාම යුදාධිකරණයට පත් කරනවා. පක්කල වහාම මරවදෝපතියම් කරනවා අපි කිව්වේ ඕකනේ බැරි වැඩ කරන්න යන්න බෑ කියලා කිත් වැදෙනවා කියන්නේ ඕකනේ භාවනා කරනකොට අපි වගේ හිටපල්ලකෝ නිකන් බයෙන් හදන්න යන්න බෑ ලොකු අතු වල්ලන්න යන්න එපයි කියලා ඒක නිසා මම කියනවා භාවනා කරන කාටත් හැඟෙන්න කරන්න එපා ලේසිම වැඩේ කරන්න කියන්න ගියොත් තමයි මේකේ ප්‍රශ්නේ හිටින්නේ හැඟෙන්න කරන්නත් එපා මම භාවනා ජීවුන කෙනෙක් කියලා හිතන්නත් එපා හැමදාම ආධුනික හිතක් ඇති කරගන්න මම මගේ අශ්‍රද්ධාවට අනුකම්පා කෙරුවේ නැත්තම් අපිට ඒ කතෝලික මිනිස්සුගේ මුස්ලිම් මිනිස්සුගේ බලාපොරොත්තු වෙන්න බෑ. මම මගේ කුසීතකමට අනුකම්පා කරේ නැත්තම් කායිමව බලාපොරොත්තු මම මගේ අසතියට අප්‍රම ප්‍රමාදයට අනුකම්පා කරේ නැත්තම් මට ඉති ගමනක් නැහැ. මම මගේ වික්ෂිප්ත හිතට ඒ කියන්නේ සමාධි නැති හිතට අනුකම්පා කරේ නැත්තම් මට ගමනක් නැහැ. මම මගේ මෝඩකම අඳුනගත්තේ නැත්නම් මට මේකට බේතක් නැහැ. ආනෙම තමයි අනුකම්පා කරාට පස්සේ නැවත වෙන සැරේ නැවත ඒ වැරද්දම හරියටම සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට 99 කිවුනේ 98 දී අල්ලගන්න පුළුවන්. 97 දී අල්ලගන්න පුළුවන්. අන්නේ පුංචි වෙනස පවා මහා මෙරක් වගේ සලකනවා. පුදුමාකාර විදිහට අගය කරනවා. හැබැයි ලෝකයා එතෙන්දී අපිට පුදුමා විදිහට උසුළු විශ්ල කරනවා. අවචාවක් ලක්කන මොකක්ක ගන්නවද ඔය නිසන්වනේ හදනකොට ඒ ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ උටිටියේ අශෝක වීරත්න කියලා එයාට අදහසක් තිබුණා පුළුවන් වෙයි කියලා භාවනා කරන්න පුළුවන් වෙයි මේ ජීවිතේ නිවන් ළඟන්න පුළුවන් වෙලා 67 ඒ වකට හිටපු සෑම පඬිතෙක්ම උගතෙක්ම ඇවිල්ලා මට ප්‍රයිවට් ඉන්ටර්විව් එකකට කියලා තියෙන අපරාධ හලි වේදම් කරන්න එපා. බුද්ධ ආගමේ ඇති 2500 ඉවරයි. දැන් තියෙන්නේ නැති 2500 මේක නිසා අපරාධ කරන්න එපා. ඊට පස්සේ මම හැම කෙනෙකුටම සාකච්ඡා කරලා දැක්ක මේ ආදෝ මොඩියෝ කිව්වට මුන්ට අන්න නැතික විතරයි තියෙන්නේ. කරන එකට කරන්න දෙන්නේ. ඊට පස්සේ ප්‍රකාශ කරා මේ ලෝකේ කවුරු විරුද්ධ වුණත් 99.99ක් විතර දුරක් මගේ තකතිර කරනවා මේක කරනවා කරනවායි මේක වලක්වන්න බවක්වත් ඉතින් සමහරු ඇවිල්ලි වෙලා හේතු කරන සහිතව කියනවා මේ කාලේ කරන්න බැරි වැඩක් ඔය උච්චර මේ අරණ්‍ය හදලා පිරිසක් කැවිලෝකට භාවනා කරලා වෙන්නේ නැහැ කියලා. අහගෙන හිටියට පස්සේ කියන්නේ මොකද්ද? ස්තුතියි ඔයගොල්ලෝ කතා කරන්නේ මේ පාර යන වාහන උත තියෙන මාර්ග නීති. මම යන්නේ අඩි 33000 උඩින්. මට ওই මාර්ග නීතිලි බලන්නේ. මම ඊට හදලා ඉවරයි. අන්නේ ඒ වගේ ගැම්මක් ගන්නෙ අර ඇතුලේ මේව දැකලා Taman ගමන් අනුකම්පා කරනවා. හද්දා වැටි වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්, කම්පා වෙන්නේ නැහැ. කුසීතකම් ඇති වෙන්න පුළුවන්, වීර්යය ඇති වෙන්න පුළුවන්, කම්පා වෙන්නේ නැහැ. සතිය එන්න පුළුවන්, අසතිය එන්න පුළුවන්, කම්පා වෙන්නේ සමාධිය එන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කම්ප වෙන්නේ. ප්‍රඥා වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් කම්ප වෙන්නේ. මෙන්න මේව සාහසික ගතියක් වුණ මේ වැඩේ ඉස්සරහට යනකොට. අනේ සාහසික ගතිය එනකොටම ස්වයංසිද්ධ භාවයක් එනවා. මම કોઈ ගුරුවරයා නැති උනත් මට කරන්න පුළුවන්. වැටෙනවා කියලා වෙන්නේ මම වැටෙන්න ලෑස්ති. කියලා ඒකට සාදර වෙනකොට තමයි මේ ශක්ති බලවත් වෙන්නේ. ඊට පස්සේ ඔළුවට කිසිම කෙනෙකුට ටෙන්ෂන් එකක් දාන්න බෑ. කිසිම කෙනෙකුට මේ ආසානියක් දෙන්න බෑ. හිටිනවා. පැයක් දෙකක් සමහර දවස් දෙකක් හිටිනවා. ඊට පස්සේ ඒකම තල් වෙලා. මුහුදට මලකුණක් වැටුණාට කවදාකවත් හිටින්නේ නැහැ නේ. ගහලා ගහලා ගහලා ගහලා ගහලා කොහොම හරි තල් මහත් නරුණා වෙරළට ගෙනත් දාන. ඒ වගේ තමයි මේ මේ ධර්ත කාමේ කෙලෙස් ධර්තේ තේරුම් ගත එක්කන ඉස්සල පස්චාත්තාප වෙනවානේ මම වගේ කෙනෙකුට තරන්න නැති විදිහට මෙහෙම උනායි කියලා. බුදුහාමුදුරු මෙහෙම දෙයක් කියලා කියනවා. මම මගේ ගුණධර්ම ටික වඩනවා කියුවට පස්සේ අර කීපේටම තලු කරනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ශාසනයේ සජීවී ධර්මක ශාසනයේ පණ තියෙන්නේ වෙච්ච වැරද්දට සමාව දෙන්න තන කියලා. තවසක් පුත්‍රජාන වහන්සේ වැඩ ඉන්න කාලේ මේ වගේ කියනකොට නිකන් කතාවක් කියනවා නැත්නම් කට්ටියට නිකන් කම්මැලි වෙනවා. සුත් මේ බිම්බිසාර රජු වගේ පින්සාකච්ච වල බුදුචානන්සේගේ අගේ තේරුමයි මොකද සෝවාන් වෙච්ච උතුමෙක් උන්වහන්සේගේ ප්‍රාදේශීය රජ කෙනෙක් කියලා ඒ රජුරන්ට පණිවිඩයක් කරා ඒ රජුර මෙහා මේ රජුරන්ට පණිවිඩයක් කියලා තිබුණා පණිවිඩයක් කන්නේ ත්‍යාගයක් කියලා තිබුණා වටිනා කසීසලු දේවා ඒකේ පිට කවරේ ලියලා තිබුණා රාජ සභාව රැස් කරලා ඔක්කොම ඉන්න වෙලාවදි මේක දිගාරින්නේ කියලා ඉතින් දිගාරලා බලනකොට මුතුනි කසීසලෝ හරි කුසුමයි ඉතින් මුළු රාජ්‍ය සභාවම මේ රාජ්‍ය නාට්‍යස්තුත්වන්ද කරාය පොකුසාච රජුරු වටිනා ටැග් එකක් කියලා තියෙනවා. ඉතින් මෙයා කල්පනා කරා බිම්බිසාර රජුරු මොකද කරන්නේ කියලා. ඊට පස්සේ මෙයා කරපු දේ සම්ප්‍රයුක්තියක් අරගෙන බුදුන් ලෝකේ උපන්නා කියලා ලිව්වා. ඒ දවස්වල තිබිලා තියෙන්නේ මේක නේද අතිශෝක්තියක් මන් දන්නේ නැත්තද කියලා. සම්පත්තිරුට සීල් එක ගහන්නේ හක්කට කියලා හපනවලු දතේ. ඒ ආඩේ තිබ්බට පස්සේ දනවල මේක රජුරුවන්ගේම දත කියලා. එහෙම ආඩේ තියලා කොහොමක දාලා පිටින් දිව්වලු මතු මහන් තලාවේ උඩට ගිහිල්ලා තනියම විවෘත කරලා බලන්නේ කියලා. ඊපස්සේ පුකුසාය රජුන්ට ඔන්න පයින් කාලය ගනනලා මේ සංගස දුන්නා. දුන්න පස්සේ දිග ඇරිය දිගට පස්සේ ගිහිල්ලා තියෙනවා මතු මහන් තලාවට ගිහිල්ලා තනියම කියලා බලන්නේ. ඊට බලනකොට සම්පත්‍ති රෝග තියෙනවා බුදුන් ලෝකේ උපන්නයි. එච්චර. මට ඒ ගමම එකක් පාරුම රාජ්‍ය අතරින් වල පැවිදි. එහෙමම වීදි පල්ලයට ආව ළඟ තියෙන කඩේකින් මැටි පාත්‍රයකුයි සිවුරුකුයි දාගත්තා ගලව දාලා ගියා. ගිහිල්ලා දැන් ආහන ආහන කෙනකින් අහන බුදුහමසෝ කොහෙද ඉන්නේ කියලා දැන් පැවිදි. සම්පූර්ණ ඉරබැව පාත්‍රය ගත්ත අතර අරගෙන යනවා. බුදුජානනාංශය දැක්ක මේක උන්වහන්සේගේ ඒ දවස්වල මේ වගේ ස්කෑන් කරන ක්‍රමයක් තිබුණේ බුදුසසුන තිබුණේ මේ ඥාණයට බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ආයන පාරදී ඉස්සරහට ගියා. යනකොට ගෑබෝ වුණා. අර කුසාලි දැන් රජුරෝ නෙමෙයි කුමාර හම්තු රට උද්‍යාන දරක් නෑ මේ බලන් හදන තැනක මඩුවක් තිබුණා බලන් වේලන. එයාගේ ඉල්ලේ යාම බලංකාරයට කතා කරලා කිව්වා වාසක මාත්‍යෝ මම මේ ගමනක් යන කෙනෙක් මට රැහැට ලැබුම් පොලේ ඉන්න පුළුවන්ද කියලා. හැබැයි යාළුවා මේක කිසිම පහසුකම් නැහැ. හිතියට විරුද්ධත්වයක් නැහැ. මතයාලගේ ඉන්නවලා දැන් ඔන්න බුදියාගන්න ලෑස්ති වෙනවා හින්දා. බුදුරජාණන් වහන්සේ ඊට පහුවෙලා ඉලා අරවලම් කඩේටම ගිහිල්ලා අරවලම් කාරේ අහලා කියනවා මගේ මන්ට බැරිද නවත්තන්න ඊට පස්සේ කොළු මම ඔබතුමාට ඉස්සෙල්ලා බොහොම සාන්ත කෙනෙක් මේක ඇතුළට ආවා එතුමාගේ විවේකයට මම බොහොම කරුකෝ ඒක නිසා මට දැන් කරන්න දෙයක් නැහැ එතුමා කැමති නම් මගේ විරුද්ධත්වයක් නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ කියලා දැන් පුක්කුසාසින් අහනවා මම මේ ගමනක් යන කෙනෙක්. මම මෙතන හිටියොත් ඔබතුමාට කරදරයි. අනේ නෑ මේක මේ පොදු කුඹලගේ මඩුව ඔබතුමාට පාසම වාඩි වෙන්නේ. දැන් බුදුරජාණන්සේ වාඩි වෙලා මේ කොහොමද කවුද කොහෙද කියලා මග ඇයිදොන්ද විතර අහනවා. ඉතින් මෙයා කියනවා මම ආවේ පුක්කුසාදී මේ අවන්ති රාජ්‍යයේ ඉඳලා මම මේ කවුරු වෙනින්ද පැවිදිුනේ? මම මේ බවත් බවත් කවුරු වෙනවාන්සේ වෙන්නේ. බවත් ගෞතම වහන්සේ දැකලා තියෙනවද? නෑ. මනහලා තියෙනවද? නෑ. දැක්කොත් අඳුරන්න පුළුවන්ද? බෑ. ඉතින්කොළු හොඳයි ඉතින් දැන් බතාවුනායි. මම බණ කියක්කෝ තාලෙ ඉන්න කමයි. ඊට පස්සේ අර පොක්කු සාදි කියලා කියනවා අනේ කොච්චර දෝ හොඳයි මම මේ බොහෝම රාජකාරී ලීකෙන් ශාප් කෙනෙක් බණ කියන්නේ. කියන යනකොට තේරෙනවලු මෙයා වෙන කෙනෙක් වෙන්න බෑ කියලා. එතකොටම උණු වෙලා තියෙනවා. රත් වෙලා තියෙනවා දන්න පටන් ගන්න තියෙනවා. මේ බුදුහාමුදුර ඉස්සරහ නේද මම මේ යාළුවිත මැචෙන් කතා කරේ කියලා. පත්කරේ එල්ල වැඳලා කියනවා මට දැන් තේරෙනවා ඔබ වහන්සේ කවුද කියලා අනේ මට තමා වෙන්නේ මම මෙතෙක් කල අඳුරගන්නේ මේ කතා කරේ. මම ඔබ වහන්සේට යාළුවෙකු සුළුකින් කතා කරලා මට හානියක් වුණා නම් මට අනුකම්ප කරන්න කියලා. ඉතින් බුදුදහම අද කියන දුක්ඛසාති යම් කිසි කෙනෙක් වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන සමාව ගන්නවා විතරයි බුදුහාමුදුරන්ට ගෞරවය කරන්න පුළුවන් ධර්මයට ගෞරවය කරන්න පුළුවන් සංඝයාට ගෞරව කරන්න කලක් නැහැ. මේක තමයි තාසනේ පණ කියන්නේ. ඒ සඳහන් ඔබට සම්පූර්ණ සමාව දෙනවා. උඹේ උනේ මොකද තාසනේ පණ අපිකක් කියලා. ඊට පස්සේ මේ පළවෙනි දර්ශනයේදීම මේ මාර්ගඵලාභයේ තරම් පුකුසාදී පිළිලබන බුදුජානක මේ කවිලා ආනන්ද සාංශයට මතක් කරනවා මේ අපි වාගේ අවුරුදු 2500කට පස්සේ අවිල බුද්ධ ධර්මයේ ගන්න කක්කියට පණිවිඩ යන්න ඕනේ කියලා. ඒක නිසා යම් කිසි කෙනෙක් වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ඒකට සමාව දෙනවා නම් ඒක තමයි පණ කියන්නේ. ඒ නිසා අපේ සතිය ප්‍රමාදයට වැටිලා ආපහු ගෙදර එන වෙලාවේදී සතියට එන වෙලාවේදී අපි ධර්තේ පහල කරන්න නරකයි. අපි ආ බාහිර ගන්න ඕනේ. මට මතකයි රක්වන් සාමුද්‍ර කතාවක් කියනවා ගිහි කාලේ කොහෙදෝ මේ මුල්ලක මේ ටික නතර කරපු වෙලාවේ තාත්තා කිව්වලු උචෙන් මොන වැරද්ද කරුවත් මගේ ගෙදර දොර උඹට විවෘතයි කියලා. නමුත් අපි සමහරලාට අපේ දරුවට දොරවන. අපේ සතිය නන්නත්තර වෙලා නැවත ගෙදෙට එනකොට අපි සතියට ඔරොස් පොරොස් කරනවා. අකමැති වෙනවා. ඒක සතිය දුම්මොන වෙනවා. දුම්මකු වෙනවා. එහෙම කරන්න අරගන්න. හිතා ගන්නවනේ මෙයා ඉතින් කාමරතාවල් දිහා සද්ද නිසා වේදන නිසා පැනලා ගියාට මෙන්න සතිය ආවිලා ආපහු ආවනේ ආනපාන පටන් ගන්නනේ අන්න ඒකට සමාව දෙන්න දන්නවනම් ඒක තමයි සාසනය කියන්නේ. ඒක තමයි පණේන තැන. ඊට පස්සේ පුතලා අනුන්ට දොස් කියන්නේත් නෑ. අනුන්ගේ වැරද්දට සමාවක් දෙනවා. ඉදිරි ගමනේදී කවුරු පව් කරත් Taman යගේ දාගන්නේ. ඔය ඔය බ්‍රහ්ම සමුදය කතාව ඇත්තටම ලංකාවේ හින්දුක තියෙනවා. දුනු ලෝකෙම මට විරුද්ධ වුණත් පියාණෙනි මම නැවතගෙනකොට ඒ ගෙදර එනකොට මේ කලේ දොරේ මට අගුරු දාලා තිබුණේ කියලා. ඒ නවසල මට තේරෙනවා මේක මොකද්ද මේ ගැඹුරක් මේකේ කියනවා කියලා. අපි හිතන නන්නතර නෑ ඒකට කරන්න දෙයක් නෑ. නෝ නන්නතර වෙලා කවදාද මේක හරි පැත්තට හැරිලා ආයෙ නැවත ඇවිල්ලා රතිය පිහිටවන වෙලාවේදී කරපු එකට දඬුවම් කරන්න එපා. තීරුම් ගන්න එකට නම්බු කරන එකයි තියෙන්නේ. ඒකකට ධර්මයක් එන්නේ. මේ නිසා භගවතුන් වහන්සේ දේශනාවක් කරනවා. ඉතින් ඉති උත්තර පාළියේ ද්වේමේ වික්ඛේ තථාගත සම්මා සම්බුද්දස්ස දේශනා පරියායන භවಂತಿ අච්ඡං අච්ඡේතෝ බස්සත අයම් පඨම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් විබ්බින්දිත විරජ්‍යත විමුච්ඡත අයම් දුතිය ධම්ම දේශනා කිය. මහණ මේ තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව දෙආකාරයි දෙතවරයි එකක් තමයි අච්ඡං අච්ඡේතෝ බස්සත අත්තරද්ද අත්තරද්ද වශයෙන් දක්වපන් වැරද්ද වැරද්ද වශයෙන් දක්වපන් ඊ ගාවට අච්ඡං අච්චේතෝ දිස්වා තත් නිබ්බින්දති විරජ්‍යත විමුක්ත දැකලා ඒකට ප්‍රතිකාරම කරපන් අපිට වෙලා තියෙන එක දකින්න ප්‍රමාණය අපි ප්‍රතිකාරමිත ඉස්සර වෙන්න හදන්න එතකොට කරත් ඉස්සර වෙන ගුණාපත්තට සම්පූර්ණ අවුලක් කියන්නේ ධර්තේ ඉස්සරහට එන්නේ ටෙන්ෂන් එක එහෙම නැත්නම් තමන්ට තමන් ඉස්පහසු දෙන්නේ නැති අනුකම්පා කරන්නේ නැති දැවෙන, තැවෙන ගතියකට මේ වැරද්ද වැරද්ද වශයෙන් දකින්නවනම් මගේ හිත අරමුණේ තිබ්බට පිට යනවා. නැවත ගෙදර ආවට පස්සේ පිට ගියයි කියලා ගහන්න හදන්න යන්න නරකයි. පිට යන එක නිසා තමයි මේකට අනිත්‍යයි කියන්නේ. ඒක නිසා තමයි මේක දුකයි කියන්නේ. ඒක නිසා තමයි මේක අනාත්මයි කියන්නේ. ඉතින් මේ යන්න හදන අනිත්‍ය කනක් හඳුන ගන්න පිට යන එකට දඬුවම් කරන්න හොඳ නැහැ. වැරද්ද වැරද්ද වශයෙන් දැකලා මේ පළවෙනි පියවර. දෙක තමයි වැරද්ද පිළියම් කරන එක. මේක තේරුම් අරගත්ත අපේ අටුවාචාර්ය වංශලා එක තැනක සඳහන් කරනවා සංයුත්නිකායේ තියෙන අප්‍රමාද සූත්‍රය කියලා එකක්. අන්නේ අප්‍රමාද සූත්‍රයේදී සඳහන් කරනවා අප්‍රමාද කියන්නේ සතිය කියලා මතක තියාගන්න. අප්‍රමාදයට බොහෝ විට සතිය සතිය සමාන කරනවා. අප්‍රමාදයේ ධාතු දෙකක් සඳහන් කරලා තියෙනවා. කාරාපක අප්‍රමාදේ සහ කාරක අප්‍රමාදේ වශයෙන් මේකේ තියෙන අටුවාව. අපි ප්‍රමාදයේ ඉඳලා අප්‍රමාදයට එනකොට දෙතාවරක ගෙන්නේ. පියවර දෙකකින් එක තමයි ඉන්නේ ප්‍රමාදයේ කියලා දැනගන්න. ඒකට කියනවා කාරාපක අප්‍රමාදය කියලා. දැනගත්ත ගමන් අප්‍රමාදයට හැරෙනවා. ඒකට කියනවා කාරක අප්‍රමාදය කියලා. අන්නර අප්‍රමාදයේ ඉන්නකොට මං ඉන්නේ ප්‍රමාදයේ කියලා දැනගන්න එක අච්චරීමක් සිද්ධියක් මුළු ලෝකෙම මුළු ජීවිතේම මුළු සංසාරෙම. ඒක ප්‍රමා ප්‍රමාදේම ලක්ෂණය. කාරා ප්‍රකප්පමාදේ ලක්ෂණය තමයි ප්‍රමාදේ ඉන්නකොට ඇහැට නෙවෙයි කනට නෙවෙයි නාසයට නෙවෙයි දිවට නෙවෙයි හිතට නෙවෙයි කයට නෙවෙයි මොකද්ද එකට වෙන something wrong සංඥාවක්. ඊට පස්සේ පාරට self conscious පාර සතිය හිතෙනවා. අන්නේ පළවෙනි එක තමයි කාරාපකප්පමාදී තමයි මේකේ විචිත්‍රම දේ. අන්නේ ඒක දැක ගන්න හම් වෙන්නේ අපිට පමාද වුණායි කියලා හිතන ලක් කරගත්තා. මෙන්න මේ කාරාපකප්පමාදී අපි මේකෙක් කල් සතිය ගන්න උත්සාහ කරපු එකෙන් යටි හිතේ හැදිච්ච ගුණේ වැරදිච්ච බව දැනගත්තා. දැනගෙන හිතට කියන උඩු හිතට සම්ති කොහේ හරි පොට පැවිලා කියලා. එතකොට මුදු හිත තේරුම් ගන්න ඔබ මෙල ආනාපානය කරන්න තියෙන දැන් කරන්න හිතන එකයි වහාම බලයක් තියලා ආනාපානය පටන් ගන්න කියලා දෙවෙනියට එන කාරක ප්‍රමාදයේ සිටිය. ඉතින් මේ දෙකෙන් කොයි එකද ලොකු කොයි එකද කුසල කොයි එකද බරපතල කුසල අධි කුසල කියලා අහුවොත් පුහුණුවක් නැති කෙනාට ලෑස්තියක් නැති කෙනාට උත්තර දෙන්න බෑ. වැරද්දේ ඉඳගෙන වැරද්දේ ඉන්න බව දැනගන්න එකද උතුම් නැත්තම් ඊට පස්සේ නිවැරද්දට යන එකට උතුම් කියලා. ඒක හරියට දානයක් දෙන්න ඕන කියලා එන චේතනා දානයයි. ඊට පස්සේ චේතනාව අනුව දෙන දාන වස්තුව ප්‍රතිග්‍රාහකයටපත් කිරීමයි ගත්තාම ඕන කෙනෙක් හිතන්නේ මේ ප්‍රතිග්‍රාහකකට දාන වස්තුවපත් කිරීමයි දානය කියලා. බුදුජානනාථ කියනවා මෙන්න මේක කරන්න බහල වෙච්ච හිතවිල්ල තමයි බොහොමත්ම ප්‍රබල බලවත් ඒ නිසා චේතනා දානය උතුම් වස්තු දානයට වැඩි ඒ වගේම තමයි කාරාපක අප්‍රමාදයේ උතුම් කාරක අප්‍රමාදයට වටා. ඉතින් බුදු කෙනෙක්ම ඇවිල්ලා මේක හදලා දෙන්න ඕනේ. අපි කාරාපක අප්‍රමාදේ කාරක අප්‍රමාද කියලා දෙකට කඩන්න දන්නේ නැහැ. දෙකට කඩාගත්තත් මේකේ කාරාපක අප්‍රමාදයේ උතුම් කියන්නේ අපි දන්නේ නැහැ. අපි දෙන්නේ නැවත සත්‍යමත් වීම වැදගත් කියලා. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා සතියේ නැති බව දැනගන්න මොකද්ද ඥානයක් ඇතිවෙන්නේ. අන්න ඒකට අගය කරපු දවසේ ඒක නිවනට විතරයි දෙවෙනි වෙන්නේ. ඒක තේරුම් ගත්තේ හැවහැලෙන. තේරුම් ගත්ත දවසේ තේනවා විරාගී හැවක් අප්‍රසන්නේ. වීර්යයෙන් දෙබලක් අතර ඉංගලා ගිහිල්ලා ඒක හලන්න වීර්යයක් ගන්නවා වගේ අනේ ඊට පස්සේ මගේ වැරද්දක් වෙනකොට මම මේක කලබල නොවි ඒකට අත්දව දෙන්න. මේකට ආදාර කරන්න ඕන කියලා පටන් ගත්තට පස්සේ මුළු ජීවිතේම නිකන් හරියට අලුතින් මැරෙද්ද යම් කාර්යක සම්පූර්ණ රිකන්ඩිෂන් කරලා ගත්තා වගේ තමයි තේරුම් පටන් අර ගන්නවා මෙතෙක් කල් තිබුණු ප්‍රතික්‍රියාව නෑ වැරද්දක් වැරද්ද වශයෙන් දකිනවා නිවැරද්ද නිවැරද්ද වශයෙන් දකිනවා වැරද්ද ඉන්නකොට වැරද්ද දකින්න කඩේ කරනවා ඊට පස්සේ ඒක නිවැරදි වෙන එක ස්වභාවික ධර්මයක් ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න කාරාපක අපමාදී ආවොත් කාර්කප්පමාදී අනිවාර්යෙන් පිටිපස්සෙන් එනවා බය වෙන්න දෙයක් නැහැ නිසා ඒකෙච්චර වැදගත් නෑ. වැදගත් වෙන්නේ කාකාපකප්පමාන. දාන චේතනාවක් පහනවා දාන නොදී බෑ. එනවා. අන්නේ නිසා මේ කාකාපකප්පමාන විල තියෙන්නේ මේක කල් අපි ගත්ත ප්‍රයත්න නිසා අපි හිතේ අතීතයේ ගන්නලා තියෙන හොඳ ගුණයක්. ඒකාගේ කරන්න පටන් අර ගන්නවා නම් ඒ පුද්ගලයා වැරද්දෙන් ආපත්ත එනකොට වැරද්ද වැරද්ද වශයෙන් දකින්නකොට ඒකට පුම්බන්නේ ඒකට පණින්නේ නැහැ ඒකට කඩාපනින්නේ නැහැ. එහෙම කරන්නේ නැති කෙනාට ධාරත්‍ය. තමයි තමයි ශාප කරන ගතිය කියලා ගත්තී. අත්තානුවාදී කියලා. අත්තානුවාදයක් කියන්නේ. එමන්තර කවදාකවත් ඊට පස්සේ ওই කෙන අසහනෙ ඉන්න බෑ. ආවත් ටික වෙලාවයි හිටින්නේ. ඒ විතරක් නෙවෙයි මනුස්සය ඔක්කොම මොනම සමාජයට ගියා. කවදාකවත් කාගේ දෝෂයක් දකින්නේ නැහැ. ඒ වෙනි මිනිස්සෙකින් කවදාකවත් අයිතිවාසිකම් සඳහා සටනක් නැහැ. චෝදන නැහැ. ඒගොල්ලෝ මේ තුමන්ට හෝ ඉතුමිට ලැබෙන සෑම ජයග්‍රහණයක්ම නිතරගෙන් ලැබේ. ඔක්කොරයක් හම්බෙන්නේ කවදාකවත් නෑ තර්ක කරන්න කෙනෙක්. කවදාකවත් නෑ විරුද්ධ පක්ෂයක්. වෙන හැම හටනකටම විරුද්ධ පක්ෂයක් තියෙනවා. ජයගත් එක්කන අනිත් පක්ෂයේ ඊර්ෂ්‍යාට ලක් වෙනවා. වෛර පැහැරෙනවා. මේ සතිය ගෙනියන ගමනේ විරුද්ධ පක්ෂකුත් නෑ. නිතරම ජයක් හම්බ වෙන්නේ බුදුහාමුදුරුවෝ විතරක් පැත්තකට වෙලා මද හිනාවේ අපි දිහා බලන ඉන්න බව තේරෙනවා මේ ඉතිසලා යමෙක් ගියා නම් මේ පාරේ ගිහිල්ලා තියෙන මේ පාර තමයි. මේක සාමාන්‍ය ලෝකේ නැති වුණාට මේ නිසා මේකට අපි වර්ග කරනවා මේක ගඟ දෙක ඉහළට පීනන පීනලා පටිසෝතගාමී ගමනක් තියෙන්නේ. ඒ නිසා මේක තේරුම් ගත්ත දවසේ මුළු ශක්තිය යොදලා සති ඉන්ද්‍රිය සති බලයක් කරගන්න උත්සාහ කරනවා. සමාධි ඉන්ද්‍රිය සමාධි බලයක් කරගන්න උත්සාහ කරනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලයක් කරගන්න උත්සාහ කරන්න. වීර්ය ඉන්ද්‍රිය වීර්ය බලයක් කරගන්න උත්සාහ කරන්න. ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලයක් කරන්න. ඒතකොට තමයි අපි සාමාන්‍ය කියන්නේ කෙල්ලෙක් ලොකු වෙනවා කියලා කියන්නේ. අන්‍යගේ භාවනා ජීවිතයේ වැඩි වියපත් වෙන්න උනොත. උඟ වෙලාවට මම හිතන්නේ මේකට සුදුසුකම් තියෙනවා, පින් තියෙනවා. ක්‍රමවේදයක් ගන්න. මෙන්න මේ දෙකෙන් කරත්තේ කොහෙද ගුණා කොහෙද කියලා ඉස්සර පස්සට හොරගන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒසම මම මේ පැය උත්සාහ කරේ මෙන්න මේක පොඩ්ඩක් මම කිව්වට ගුණා ඉස්සරන් කියලා කරත්තේ පිටිපස්සෙන් කියලා බලන්න ෆ්‍රික්ෂන්ලස් පාත් එකක් හම්බේ. කිසිම ගැටුමක් නැති, හැප්පිල්ලක් නැති ඍජු කාම මාර්ගය හම්බ වෙනවා. හම්බුනාට පස්සේ බුදුහාමුදුරු කියලා තියෙන සූත්‍රය කරගෙන කියනකොට බුද්ධම පෙළගැස්මක් තියෙනවා. අද්විච්ච වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා බුදුහාමරට වචන දෙකක් නැහැ කිසිම වචනයක අහක දාන්න දෙයක් නැහැ. හැබැයි මේක දන්නේ නැතුව බැලුවොත් එහෙම බුදුහාමුදුර එකතන කියන ආත්මයි කියලා තවතන කනාත්මයි. එකතන කියන්නේ හතුරු වෙන කියලා එකතන කියන හතුරු වෙන්න එපයි කියලා. සම්පූර්ණ වචන දෙකක් කියන. ඒ වචන දෙක හරියට තේරෙන්නේ මෙන්න මේ වගේ කාරාපක අප්‍රමාද කාරක අප්‍රමාද එහෙම නැත්නම් වැරද්දට සමාව දෙන එක පිළිබඳව මේ හරි ගැටලුව පුංචි තැනක විසඳගත්තට පස්සේ මේ අනිර්වචනීය උදේ කියලා දෙන්න බැරි දේ බුදුජානකගේ පුදුමාකාර විචිත භාෂාව පාවිච්චි කරලා ව්‍යාකරණ පාවිච්චි කරලා අවුරුදු 2500ක් කියලා පද තාමත් දිගහැරලා බැලුවොත් කහ කැල දෙකට කැඩුවා වගේ පන්ති. ඉතින් ඒක අර ඌරු කහ කන්න වගේ කහ කරන්න බෑ මේක. හරියට පොත්තරලා කහ කන්න දැනගන්න. කාලා බලනකොට තේරෙනවා මේ ධර්මයේ මේ විචිත දැක්කොත් පමණයි බුදුහාමුදුරුවෝ දකින්න පුළුවන් මේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ දකින්නයි කියලා කියන්නේ මේක තමයි. හැබැයි එකක් තියෙනවා. ওই විදිහට බුදුහාමුදුරු දැක්කොත් ඒ දකින්න කෙනාට බුදු නොවි ඉන්න බෑ. අනිවාර්යෙන් පරිණාමයක් සිද්ධ වෙනවා. අනිවාර්යෙන් මේ පුද්ගලයාගේ පුච්චච්චකම් වල වෙනසක් ඇති වෙනවා. පෞෂත්ව වෙනසක් ඇති වෙනවා. ඊට පස්සේ සම්පූර්ණ charge වෙච්ච බැටරියක් වගේ ඉදිරියට බලන්න පුළුවන් ශක්තියක් ඇති ඉතින් අපි මේ දාන්න දැනුම් වලින් තියෙන දැනුම් කියන අත්දැකීම් වලින් පුළුවන් තරම් මෙන්න මේ විදිහට හරියට පෙරවුන සකස් කරලා දුන්නොත් හරිදී හරි විදිහට සකස් කළ දුන්නොත් ඉතරහට තියෙන පාරේ තියෙන මේ ගැටුම් අඩුභාවය, චපලකම අඩුකම, වංකකම අඩු වෙලා එනකොටම තමයි තේරෙනවා මුලින් මුලින් මේක හරි දුෂ්කර වුණාට ඒ ගැම්ම හරියට තේරුම් ගත්තට පස්සේ පුදුම ගැම්මක් අරගෙන වේගය කැවෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ භාවනා ජීවිතේ ඉච්චර අමාරු නෑ. අන්නේම අමාරු නැති භාවනා ජීවිතයකට මේ බණ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනා මෙතන නතර කරනවා සිල් දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා. අද දහවල් දාණය පිළිබඳ දහවල් දාණය පිළිබඳව පින් පෙමිණීමක් වශයෙන් සඳහන් කරලා තිනවා සංඝයා වහන්සේලාට ඒ වගේම අද යෝගාවචර පිළිසෙට ලක්ෂ්මී ධර්මයේ ගුණසිංහ සහ චම්පා කුමාර හසිනි පණ්ඩිල කියන අතු දවල් දානේ සූදානම් කරලා තිනවා. ඉතින් අද ඒ දක්වා කෙරුවා විශාල පින්කම් රාශිය උදේ දානේ දවල් දානේ බුද්ධ පූජාව අනිකුත් පින්කම් ඒ වගේම අපේ භාවනාදී ඒ සියලුම කුසල ඒ දාන ආදී කටයුතු කරපියත්තු යම් ප්‍රාර්ථනාවක් පරමාර්ථයක් අතුව සිද්ධ කරාන ඒ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරන්න තරම් බලවත් වේවා ඒ අත්ෝත් ඒක දැනගෙන දැකලා සාදු කියලා පින්නන මොලම් වෙත්වා විහාරදන කරමු ඒ වගේම මේ සංවිධානයේදී අද 9 වෙනි දවසේ දක්වා කරදරයක් නැතුව මේ ඔක්කොම එක පෙළට යනකොට අපිට පෙනී උදව් කළා වුද නොපෙනී උදව් කළා වුද සියලුම සත්පුරුෂ මණ්ඩල මේ පින ගියාට හැරෙත්වා මේක දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්තා කියලා කරුණාවෙන් ඉල්ලා සිටිමු. එතන අපේ ගුරු දෙමාපිය බන්දු මිත්‍රයන් තාක් පිටසක් ඉන්නවා නම් මේ පින ලැබුණොත් හොඳයි කියලා අපි යැත්තන් ආරාධනා කරමු අපි මේ කරන පින දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් අප සාදාගනිත්වා කියලා. ඒ වගේම අපාපටත් මේ කුසලයේ එකකේ හේතු වීමෙන් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් පැමිණ වැඩබදාලේ සාන්ත සුන්දර නිවනට සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් යආගන්නම ඒ යන ගමනේ අපිටින් මාර්ග බාරක උදෝකර දුරු කරන්නත් මේ පින අපිට එකසේ සියලු දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කිරීමෙන් අද ධර්ම දේශනාවේ කටයුතු මෙතන સમાપ્ત කරනවා. සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා දැවෙනවා කියන එක, පිච්චෙනවා කියන එක, තාපේ කියන එක. තමයි තමයි සමාව නොදෙනකොට නිතරම ඉන්නේ තමයි දැවෙන තැවෙන තත්ත්වෙක. ඇන්සයිටි එකින් ගියාම ඒ වගේ එකකින් තමයි ඒක ට්‍රාන්ස්ලේට් කරන්නේ. ඒක තමයි අපි අතර භවෙන් භවයට ගෙනියන්නේ. ඒ ටික තමයි පොඩි ගහගෙන අපි අරගෙන යන්නේ පෙතන කරන දාලා යනවා නම් ආයෙ හතර ගෙනියන්න දෙයක් ඉතුරු වෙන්නේ. ඒක මේ නියුරෝසිස් කියලා කියනවා. අපි වැරදි කියලා හිතලා අපිට අපිට අපි දරුවන් පමුණව ගන්නවා. ඒක තමයි අන්තිම කුලියක් වෙන්නේ අන්තිම දෙයකම උදේ ඉඳලා ඉඳන් ඒක තුනේ ඒක ගුලි වුණාට පස්සේ දාලා යන්න කියන්නේ නැහැ මේක අරගෙනම යන්න. එතන ඉඳන පොතු අරලා පොතු අරලා ගියොත් ඉච්ච වැරද්දට එන්න දෙයිද කියලා දෙමලින් කියනවා. ඉච්ච දෙර මොන කරන්නේ? එච්චරයි. ඒකට තමයි තමයි සමාධිය ගන්න බැන්නම් අපි කොහොමද සමාධිය කියනවා ඕකම මිනී මරණ තරම් වැරද්දක් නෙවෙයි ඉතින් සාමාන්‍ය වැරදි කාර්යයක් උත් වෙනවා ඒ කියන්නේ මේ මීමැසු මීමැසු මීපෙනි හදනකොට ඒකට සාමාන්‍ය ඇම්බ්‍රෝසියා කියලා කියන්නේ අපි කියන්නේ මල්ටි විටමින් එකනේ. ඔකට අසුචි මූත්‍රායි ටික ටික ගන්නවා. නැත්තම් මේ මීපෙනි වල පද මෙන්නේ නැහැ. ඕනේ කුණු කණුවක් තිබ්බොත් බලන්න මීමැස කියලා කියනවා. ඒ නිසා මේ හොඳම දේ ওই නරක දේවල් ටිකක් තියෙන්න ඕනේ නැත්නම් ඒකේ අර ඉමුනිටි එක එන්නේ නැහැ. ඔය 100 100ක් මේ පස මහ පොළොව 100ක් ජීවාණු හරණය කරොත් ඔගේ ඇට කවදාවත් බලවෙන්නේ නැහැ. මේ මහ පොළොවේ අසුචිය තියෙනෝනේ මහ පොළොව ඇටේ බලවෙන්නේ. ඇටේ බලවෙන්නේ ජීවාණු වර්ධනය කරන පස්සේ කවදාකවත් ඇටයක් බලවෙන්නේ නැහැ. 100ක් පිරිසුදුකමක් හිතන්නත් ඒවා එහෙම ගා ලෝකේ ඇත්තෙත් නැහැ. ඒසෝගේ ටිකක් ඔගේ තිබ්බට ගණන් ගන්න දෙපා වුණා. එතුණට වැඩි හොඳ හරියට අගේ කියන්න පුළුවන්. අරක බලන්නේ නැතුව මේ පිටුවක් බලන්න යනකොට ගමන යනවා. අපිම නෙවෙයිනේ අපි මේ සිල් සමාදන් වෙච්ච ගමන් 100%ක් අපි සිල්වන්ත වෙන්න ඕන. සියලු දිනාවත් අපිට වන්දනා කරන්න ඕනේ. දාන පිළිගන්නන්න ඕනේ නානා ප්‍රදේව. ධර්මයේ හරි හරි ලස්සන කතාවක් එකේ තියෙනවා. සමාජ හොඳයි කරලා බලලා මට කියන්නකෝ. කොහොම ළමයි හිතන්නේ ඔයත් කරන්න හදන තාම දරතින් කතා කරන්නේ. ඒ කියන්නේ දෙන්නවත් කන්ද දීලා බලන්න. දීලා බලන තමන්ගේ වෙච්ච වැරදිත් එක්ක සමාව දීලා බලන්න දුන්නාට පස්සේ ඕනේ බතක් කන්න පුළුවන් ඕන දෙනක වැටලා බුදියන්න පුළුවන් හැම වෙලාවෙම ලෑස්ති ඊගාමුතරන් වෙච්ච එක ගැන බොයිල් වෙන්න කතියක් නැහැ. වැටුම වැටෙන්න බුදිය වැට්ටා. හම්බෙච්ච බතක් කෑවා. යකු ඉන්න මිනිස්සුත් එක්ක ජීවත් වෙනවා. කවදාකවත් මේක මෙහෙම වෙන්න ඕනේ. බත මෙහෙම තියෙන්න ඕනේ. ඇඳ මෙහෙම මොකක්වත් නැහැ. තියෙන්නේ මොකද්ද? ඒකට විතරයි. ඊට පස්සේ තමයි මේක පුපුරලා එන්න පටන් ගන්න කිරියලිය තුරලා එන්න වගේ සියලුම අවශ්‍ය කරන දේවල් එන්නේ මෙන්න මේකට පුඩිත්තර සමාව දෙන එකේ ප්‍රශ්න තියෙනවා. වෙච්ච දෙයට එන්න දෙයද? ඈ? particles hand ඒ වගේ මම දන්නේ කතාව. මයිකල් මයිකල් කියන කතාව. ඔව්. අර මේ ප්‍රොඩිගල් සන් නම් පිටරම ප්‍රොඩිගල් සන් එයා හරි නරක වැඩ කරලා ආපහු එනකොට තාත්තා හරියට ලොකු ෆීස්ට් එකක් දාලා යව බාරනවා. ඇත්තටම අපේ ඇතුලේ තියෙන අපේ ඉන්න ඇතුලේ ඉන්න පුත්‍රයා හරිම අකීකටුයි හරිම සාහසිකයි. ඒකේ ඇති ඒකෙන් තමයි මේ මේ අපි මේ මොකක්ද කියන්නේ මොටිවේෂන් එක ගන්නෙ. එනත්තම් මොටිවේෂන් එකක් එන්නේ නැහැ. ඊට පස්සේ ඌ ඔක්කොම දාමරිකම් කරලා ගෙදර එනකොට බාරගත්තේ නැත්නම් ඌ අන්තිමම දාගියපේ. අන්තිම ධර්මය. ඒක නිසා අඟුලිමාලගේ අම්මා හිතුවේ දැන් මෙයා රජයට විශ්වාස නැබෑ මොනවක් කරන්න බෑ. මම යන්න ඕනේ. මට පුළුවන් මේ මගේ දරුවනේ. මම යන්න ඕනේ කියලා. අම්මා පිටත් තුනේ අම්මට විශ්වාසයක් තියෙනවා. නමුත් අඟුලිමාල හිතේ අම්මවත් වරමයි. ඒක බුදුහාමුදුරුවෝ කියේ. ඒ නිසා අපි අපේ මුලියට නැත්නම් අපේ හිතවිලි වලට ඒ සමාදෙන්න බැරිකමක් තියෙන උන්දගේ මොන අනුකම්පාවක්ද බිබ්බන්ගෙන් පිටහට බලාපොරොත්තු වෙනවා. මේක පේන්නේ නිකන් වැරද්දට අත්උදව් දෙන්නවා වගේ. නිකන් උඩගෙඩි දෙන්නවා වගේ. නමුත් එහෙම කරන්නේ මේ කාදා කරන දෙයකට නෙමෙයි මේ සිද්ධ වෙන්නේ වෙච්ච දෙයකට. කාදාකත් වැරද්ද කරන්න ඉස්සෙල්ලා සමාව දෙන එක නෙමෙයි. ඒක සම්පූර්ණ කට්ට කයිරාටික වෙට්ට පිටල වැඩක් ඒකට. මේක කියන්නේ වෙලා අර වගේ gedර එනවා. gedර එනකොට දොර වහලා තියන්න බෑ. ඒක ඒ කියන්නේ තාත්තගේ මැලේ දොර වහලා තිබ්බනම් ඌ ඒහිට බහින්නේ අය මනුස්ස මානව පිටව පාණමය ප්‍රේම සතුට නෙවෙයි. මදාගේ කියලා යකෙක් කියලා බයි. ඒක සාමාන්‍ය අය අපේ කිවල වල කියන තමයි තමයි හන්දාර ස්වාමපුරුෂයා ගෙදර එන වෙලාවට ගෙදර මිනිස්සයා කවදාකවත් නරගන්න අඩු ගියානි ඉස්සරහට යන. ඊළඟට දැනගන්න වෙනස ගෙදර යකාරු කන්තෝරේ වැඩ කළා යකාලා ඉන්නේ. ආවට පස්සේ විජා කියලා තේකක් හදලා දීලා ඒ මනසට ඒක කරනවා මිස කියන දයක් ගෙදර තියෙන ප්‍රශ්නයක් රෑ කැමෙන් පස්සේ කියනවා මිස එන්නකොටම දැම්මොත් අර මොකක්ද ඉතින් ඒ මනස කැත්ත තමයි අතර ගන්න. ඉවරයි. ඒ නිසා වෙලාම කියනවා මේ මනස ඇවිල්ලා ඊට විවේක වෙනකන් ඊට වගේ සතිය පිට ගිහිල්ලා නන්නත්තාල කඩප්පුලි වැඩක් කරලා ආයෙ එනවා ගෙදර. ගෙදරට කොහෙද ගියේ කියලා ඒකට නඩු අහන්න ගත්තොත් ආයෙ සත්‍ය කවදාකවත් එන්නේ එකක් නැහැ. එයාට කියන්න හොඳ පුතා. කොහෙ ගියත් කොල්ලෙකුට කියන්නේ කොයි ලඳු ගන්න විතරවත් නාවලා ගත්තට පස්සේ කොල්ලගේ ප්‍රශ්නයක් නැහැ කියන්නේ. එයාගේ සතියට කියන්නේ ඔබ කොහේ ගිහිල්ලාවත් මම මොනාවලා ගෙතට. කෙල්ලන් දේව කරන්න බෑ. ඒක අපේ ඔබ මන් දරගා මේ හිතේ එහෙමයි. කෙල්ල කිහිල්ලාවත් එහෙම නාවලා ගෙතන බෑ. කොල්ලෙකුට කියන්නේ ඔබ කොහේ ගිහිල්ලාවත් නාවලා ගෙතට කොල්ලගේ ගන්න බෑ. ඒ වගේ සතියට දෙන්න ඕනේ මේ chance එක. ඒක නෑ. මම නැවතත් කියන වැරදි කරන්න ලයිසන් දෙන එක නෙවෙයි. වැරද්දක් කරලා එයාම තේරුම් ගන්න. එයා නැවත ගෙදර එන වෙලාවේදී ඒක විතරයි මෙතන මේ ධර්පයට හේතු වෙන්නේ. මේක මම මම දන්නවා මේක හරිම අමාරුයි මේ ආගම පිළිබඳ හැඟීමක් ඇති කෙනෙකුට ඒත්තු ගන්න. සදාචාරය පිළිබඳ හැඟීම් තියෙන නැත්නම් හරියට මේකට වාද කරනවා කොහොමද මේ වැරද්දට සමාව දෙන්නේ ඒ තාක්කල් එක ගමන එක තැන කැරකෙන කියන්නේ. කවදාකවත් ඉදිරියට යන්නේ නැහැ. එතන කැරකෙන. Tamanne බෑ Tamanne සමාධිය. කීව දවසේ ඒකට ඇතර දෙනව නෙවෙයි සිද්ධ වීමක් වෙන්නේ. සිද්ධ වුණාට පස්සේ න රිලැක්සේෂන් එක දිහා බලනකොට වෙනවා සියල්ල ස්වයන් සිද්ධයි. සියල්ලම අපේ ඇතුලේ තියෙන පිටි මොකක්වත් ඕන කරන්න අපි මෙතෙක් කල්. මොකද්ද මේ සදාචාරකම්ගේ කඩුව අතට අරගෙන නඩු අහන්න ගියා. නඩුව පැත්තකට දාලා සමාව දුන්නාට පස්සේ ඕන දෙයක් විසඳ ගන්න කල් තියෙනවා. නඩු ගන්න එක තක්කමුක්කක් වෙනවා. වේලාවේ තද හිරවිල්ලක් වෙනවා. හරි ටෙන්ෂන් එකක් වෙනවා. දෙපැත්තම උරුට්ට වෙනවා. සමාමදීපම ප්‍රශ්න නැහැ අපි ඒක විසඳගත්තා කියලා දැන් තේකම් බොන්න පාටි වෙන්න නාන්නකෝ කන්න උත්තරපස්සේ හිමීට ප්‍රශ්න විසඳනකොට සම්පූර්ණ වෙනස් මානසිකත්වයක් තියෙනවා. ඒකදී ඇත්තටම මම මේ කොටේෂන් එක ගත්තේ පටිසම්භිදා මාර්ග පොතේ පංච බල කතා කියලා කතාවක් තියෙනවා. පංච කතාවක් තියෙනවා. ඒ බල කතාවල ලස්සනට පෙන්වන කරගෙන අසද්දේ නකම්පති ශ්‍රද්ධා බල. ඇත්තටම නිසන්වණයට අපිට ඕනේ වුණා ලෝගෝ එකක් හදන්න. ඒක හදලා ධර්ම චක්‍රය දාලා වටේට ගැහුවේ මට ලෙඩ හේතිකක් තියෙන විල්ලච්චන් මට කියන්නේ මම පාවිච්චි කරන්නේ බිස්නස් කරන් කිව්වට හේතු මොන කරන්නේ නමුත් අපිට ඕනෙම ගහන්නේ මේ වටේට ගහලා තියෙන්නේ පමාදේන කම්පතිටි සති බලන් කියලා. පමාදේ නොසලෙනුයි සති බලය නම් වේ. ඒක දීපුදාසේ බුදු වෙලා ඒක දුන්නත් පස්සේ එමන්ත ඉබේම ඉන්නේ එක தත්ත්වයක. දැන් හරි ඕක තමයි මට දැන් සාක්ෂාත් කරන්න තියෙන කියලා හරියටම එල්ලේ පේන්න පටන් ගන්නවා. ප්‍රමාදයට කම්ප වෙන්නේ. අමතර අමතර මේ මන්ත්‍රයක් වගේ. හැබැයි ඒක පටන් ගන්නකොට කියන්නේ නෑ. ඔකතාව කියන පළහදිනකට ඕක කියන පටන් ගන්නත් එහෙනම් කවදාකවත් හදන්න. ආදු කියන දන්නවනේ සීත 100ක් සතුටුමත් වෙන්න ඕනේ. එක මොහොතක් කතා කරන්න බෑ මෙනෙහි කරන්න ඕනේ පිට යන දෙන්න එපා හිත. ගහලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා උවර යන්තම් නැගිටින්න හදාගන්න. හදාගත්තොත් කියන ගණන් ගන්න බෑ යන්නට ගණන් ගන්න බෑ යන්නේ. ඒක උඩ ගමන්ට එකතු කරන්නේ නැහැ. නිසා මේක ඉතින් අර මුල පටන් ගන්නකොට සමාධිය කමටහන් දෙනකොටම මේ කිව්වොත් ඒක හරියන්නේ නැහැ. ඒ කාලේ තනින්ම කිරි දෙන්න ඕන. දත් එනකොට තමයි හපන්න පුළුවන් දෙයක් දීලා ඌ කොහොම හරි ප්‍රශ්න වන්න බුදු කරගන්න ඕන. දැන් එන්න අපි යනවා ලක්මන් කරා. පැය භාගයකින් අපි නැවත එකතු වෙනවා පරියන්කේ.